අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි. ඉදත් අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ධර්මදේශන අවස්ථාවක් ශිරුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක්. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පාපං සහායං පරිවජ්ජයිत्वा අනත්ත දස්සින් විසමේ නිවිට්ටං සයං නසීවේ පසුතං පමත්තං ඒකෝ චරේ khagg විසාන කප්පෝති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නිසන්මණී මේ වාස්තික යෝගාවචරින් මේ බ්‍රහස්පතින්දා විශේෂයක් මේ ධර්ම දේශනාව නිසා අපි චාරිත්‍රාක් වශයෙන් එක හැම අවස්ථාවෙම වගේ චාරිත්‍රේ පවත්වන ආඛණ්ඩව කඩ කරන්නේ නැතුව. ඉතින් ඒ සඳහා විපස්සනා ධර්ම දේශනාවක් සර්වචන් වාසේ දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් අනුව පවත්වන එක අප කරන්නේ දේශනා මාලාවකට ගැලපෙන ස්වරූපයකට. ඉතින් මේ වකවානුවේ අපි කරන්නේ සූත පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේට අයිති කග්ග විසාන කියන සූත්‍රය ඒක ගාථා පද 40ක් පමණ පමණකින් සමන්නාගත සූත්‍රයක් විශේෂයකට තියෙන්නේ බොහෝ ගාතාවල් ඒකේ මේ එකම ධ්‍රුව පදයකින් නැවත නැවත පෙනෙන පදයකින් සමාප්ත වෙනවා ඒකෝ චරේ කග්ග විශාන් කප්පෝ කියලා කඟ වේනකගේ අඟක් වගේ ඒකචාරී වෙන්න තනිව හැසිරෙන්නේ කියලා. ඒක මේ හුදකලා භවයේ එවනත අබිනිෂ්ක්‍මණයේ ප්‍රත ඒකචාර ජීවිතයේ එන අද්විතීය ජීවිතේ වටිනාකම නැවත නැවත පෙන්වන සූත්‍රයක් ඒක නිසා අනිකුත් සූත්‍රත් එක්ක බලනකොට වෙන්ව සිට ගන්න ගතියක් පේනවා. මොකද අනිත්‍ය වයදී බොහෝ විට කරන ලද පින් නිසා පිරිස සම්පත්තිය ලැබෙනවා. පිරිසක් එක්ක ජීවත් වෙන්න හම්බ වෙන එක යසස පිනක් විදිහට පෙන්වනවා. මේක ඒ ධර්මතාවයෙන් පෙන්නලා ඒකෙන් පිනක් වෙන්න පුළුවන් පෙර කරපු අකුසල කර්මයක් කුසල කර්මයක් වෙන්න පුළුවන් මත්තර කුසල් කරන එකක් වෙන්න පුළුවන් නමුත් නොකර නිකන් ඉන්නේ කියන කතාවක් එහෙම නැත්නම් තනිව හැසිරෙන්නේ කියන කතාවක් මේකේ කියන නිසා මේක යම් විදියක නික අහුරස් වෙන ගතියක් තියෙනවා ඒ සබහාශීලී එහෙම නැත්නම් ඝන සංගණිකාවට කැමති ඝන සංගණිකා රාමතාවේ ඉන්න කෙනාට මේක ටිකක් නුරුස්නා ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ ස්වභාවයේ සාසන ඉතිහාසය දිහා බලනකොටත් සරුවචනන්සි පුළුවන් තරම් මේ ඒකචාරී ජීවිතය අද්විතීය ජීවිතය ඒකසෙයක ඒකබත්තක ජීවිතය උදකලා ජීවිතය පුළුවන් තරම් අගය කරලා මේ දර්ශන පෙන්නලා තියෙනවා. ඒ වගේම ਸਰවචනාසිකේ ජීවිතයේ මහා පිරි සම්භවිතෙන් මහා සමය අසරාශයක් තියෙන කාටවත් නැතර. ඉතින් ඒකත් ਸਰවචනාසික පින පිනට වෙච්ච එකක්. වෙන කාටවත් කරන්න බැරි මට්ටමේ. ඒකට දේශනා කරනකොට පුළුවන් තරම් මේ විවේකී භාවය උදකලාව තනිපංගලමේ ඉන්න එක තමයි හුවා දක්වලා තියෙනවා. නමුත් ඒක බුද්ධඝමී ස්වර්ණමය යුගයේදී මේ ගාතාවල් කොච්චර දුරට ජනප්‍රිය භාවයේ ජන විඥානයේ පොදු ජන කැමැති තිබුණත් කියන එක දන්නේ නමුත් මෑතකදී ඇති වෙච්ච මේ බුද්ධ ධර්මයේ ආගමක් වඩපත් කරගත්තට පස්සේ මෙවැනි සූත්‍ර මුළු ගැන්විච්ච බව හොඳටම ප්‍රසිද්ධයි මොකද එහෙම සූත්‍රයක් තියෙන බවක් දන්නේ නැති නිසා. ඉතින් ඒකට හේතුව මෑතකදී ඇති වෙච්ච ජනප්‍රිය බුද්ධ ධර්මයට සෙනගත් එක්ක ඉන්න එක ඝනසංගනිකාවය එහෙම නැත්නම් අල්ලාප සල්ලාපය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ වගේ කියවෙන ධර්මත් එක්ක ඒ ගත කරන බුද්ධඝන් ජීවිතේට පොඩි කෙනෙහිල්ලක් වගේ සිද්ධ වෙනවා. ඉතින් ඒකට වෙච්ච අනුවර්තනයක්ද දන්නේ මේක මේ ගාතාවල් පසේ බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද උදාන ගාථා කියලයි සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට එවැනි ગાථා 22ක් ඉස්සරහින් තියාගෙන දේශනා 22ක් පවත්ලා තියෙනවා හැම වෙලාවෙදිම උත්සාහ කරා මේ පසේ පුජානන් වහන්සේලා ධර්මයේ දේශනා කරගන්නා ස්වභාවය අනුට වැටහෙන්නේ නැතය පසේ පුජානන් වහන්සේලා අනුට ධර්ම දේශනා කරන්නේ නැතය කියන මතේ ඉන්නකොට එහෙමනම් මේ ગાථා අපිට තේරෙන්නේ නැති මට්ටමක තියෙනවා. නමුත් ગાථා විග්‍රහ කරලා බලනකොට ඒක ශ්‍රාවක බෝධින්නාන් බෝසතාන් වහන්සේලාට හොඳයි. සරුවච්චන් වහන්සේලාට හොඳයි. ඒ නිසා බුදුපසේ බුදුමහරහතන් කාටත් යටින් දුවන පණිවිඩය නම් එකයි. ඉතින් ඒක නිසා අපි මේ ගාථාවල් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ගාථාවල් වල අන්තර්ගතය අපි දන්න විපස්සනා පෙළගස්මට එහෙම නැත්නම් සත්‍වවිසුද්ධි ක්‍රමයට එහෙම නැත්නම් ආදී වංශ ප්‍රතිපදාවට, තුවටක ප්‍රතිපදාවට, නාලක ප්‍රතිපදාවට කිසිම විශේෂත්වයක් නැහැ. ඒක බව තේරුම් කර ගන්න ගමන් ඒ හුදකලා බව ටිකක් කිස්මතු කරලා පෙන්වන්න. ඒ හුදකලා බව කියලා කියන්නේ පරාජයක්වත් එහෙම නැත්නම් කොන්වීමක්වත් අතපල්ලේ වැටිල්ලක්වත් රහෙන් තල්ලු වීමක්වත් නෙවෙයි. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් අගය කරන ලද්දක් බව සීපත් කරන්නයි. ඒකින් අපි අර අරණ්‍යක ගත කරන නිසා අපට ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් රාජධානි වල ඉන්න එහෙම නැත්නම් ජනප්‍රිය බුද්ධ ආගමට කටයුතු කරන අයට ඒක දැනගත්තත් කියන්න අමාරුයි. දැනගත්තත් කිව්වත් කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් අපිට මේ වගේ සීමිත පිරිසකට ආරක්ෂා කාර්යක්‍රමයේ අරතේ දේශනා කරන්න පුළුවන්. බොහෝ දෙනාට නොගැලපෙන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ඒක පුද්ගලික මතයක් හෝ නිසරණවනේ ආවෙනික මතයක් නෙමෙයි කග්ගවිසාන සූත්‍රයේ තියෙන එකක් නිසා කාටවත් ඒකට විරුද්ධ වෙන්න හිතනක් කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ බාහිර ජනප්‍රිය බුද්ධ ආගමේ එක පැත්තක් සා බුද්ධ ධර්මයේ මේ විතර දෙකට කැඩලා තියෙනවා වගේ අපේ මනසත් දෙකට කැඩලා තියෙන්නේ. අපේ මනසේ විශාල කොටසක් ජනප්‍රිය බුද්ධ ආගමට කැමතියි. ඊටාම පුංචි කොටසක් බුද්ධ ධර්මයට කැමතියි. ඉතින් මේ දෙක නිතරම ගැටෙනම නෙවෙයි මේ දෙක අතර සමාන්තර ගතියකුත් තියෙනවා. ඒකයි අපිට පිස්සු හැදෙන්නේ නැතුව තාම ඉන්න පුළුවන් වෙන්නේ. දෙක ගැටෙනවා නම් පිස්සු හැදෙනවා. ඒ තරම්ම ජනප්‍රිය බුද්ධඝම අපට මේ ඝන සංගණිකාවට ජනයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලී ගත කරන්නට උපදෙස් දෙනවා. ධර්මයේ හැම වෙලාවෙම විවේකයට හුදකලාවට එහෙම නැත්නම් පිරිසිදුකමට නිර්මල ගතියට ඉඩ දෙනවා. ඉතින් අපේ මනසේ මේ දෙක අතර කඹ ඇදිල්ලක් තියෙන්නේ. ඉතින් කඹෑදිල්ල නිසා බාහිර සමාජයේ තියෙන මේ අනිවේදන ප්‍රශ්නේ කියන දේ තේරෙන්නේ නැති ගතිය මනස ඇතුලේ Taman තුලත් දෙකට දිතාවර වෙච්ච මානසේ පවතිනවා. අන්නේ දෙකට දිතාවර වෙච්ච මානසට කියනවා ආතතිගත මනස, අසහනශීලී මනස, දරත මනසක් කියලා. ඉතින් ඒ දරත මනස මේ බණ ඇහුවට නැති වෙන්නේ. ඒ දරතේ එහෙමමයි. හැබැයි මේ දරතයට හේතුව, අසහනයට හේතුව, ආතතියට හේතුව මනස ඇතුලේ දෙකට බෙදිලා දෙකන දෙපැත්තට අදින ගතියයි නමුත් යටින් දුවන ධර්මතාවයේ එහෙම දෙකට දෙතවර ගතියක් නැහැ ඒ නිසා මෙවැනි සූත්‍රයක් කරා ගාතාවක් කරහා හිතේ දැනටමත් තියෙන මේ අසහනකාරී ගතිය තීරුම් අරගෙන ඒකට අඩියට බැස්සොත් අසහනකාරී දිගතිගේ යෝනිසමස්කාරයෙන් අඩියට බැස්සොත් මේ අසහනකාරී හේතුවම අරමුණක් කරගෙන අපිට ධර්මයේ නෛර්යානිකත්වය එහෙම නැත්නම් මේ බුද්ධ කලාව ටිකට ලං වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට මේ ගාථාවේ සඳහන් වෙලා තියෙන්නේ සාමාන්‍ය මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණු ටිකෙන් ටිකක් පාපං සහායං පරිවජ්ජයේත. අසීවනාච බාලාන. ඉතින් මේ මංගල සූත්‍රයේ කියන කාරණාව ජනප්‍රිය බුද්ධ ආගමේ කියන කාරණා පිළිගන්න දෙයක්. දන්නේ නැති වුණාට අහලා නැති වුණාට පිළිගත්තේ නැති වුණාට තේරුම් ගත්තේ නැති වුණාට මංගල සූත්‍රය පටන් අරගන්නෙම මේ අසේවනාච බාලා. බාලයන් අසුර කිරීමෙන් අයින් වෙන්න කියලා. ඒ මොකද මේ <clears throat> බාලයන් අසුර කිරීමෙන් අයින් වීම සහ පණ්ඩිතානංච සේවනං කියන එක දෙකම එකයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මූල ධර්ම වශයෙන් බාලයන් අසුර කිරීම දැනගෙන ක්‍රියාවක් කරේ නැත්නම් පඬිතිය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. පඬිත කෙනෙක් ඇසුරු කරනකොට ඒ ඒ රසය තේරෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ජනප්‍රිය බුද්ධ ආගමේ පින් කිරීම සහ පව් දුරලීම කියන ධර්මයේ ජනප්‍රිය බුද්ධ ආගම පින් කිරීම ඉස්සරහින් ඉතල පන්දුර පව් දුරලීම පස්සට ගන්නවා. ඊට පස්සේ පින්කම් පටන් ගන්නවා. පින්කම් කරන්නේ ඇත්තටම පව් දුරලණ්ඩයි. නමුත් දැන් පින්කම් පොළවල් පව් කරන පොළවල් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා බුදුජානසී දේශනා කරපු සබ්බපාපස්සකරණ කියන ගාථාවේ කුසලසුපසම්පදා ඉස්සරහින් කියලා තියෙනවා සබ්බපාපස්ස මේ අකරණ පසෙති. ඉතින් මේ පින්කම් කරාන්ට දඟල දඟල දඟලුවාට ඒ හරහා පාපයන් කරන බව තේරුම් ගන්න බෑ. මේ ජනප්‍රිය බුද්ධ ධර්මයේ අපිට මහා දක්වන ගතිය මත අපේ හිතේ තියෙන ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට තියෙන කැමැත්ත. කැපිපෙන තියෙන කැමැත්ත. එහෙම නැත්නම් ආගම දඩමීම කරගෙන මගේ තණ්හාදී මාන දිට්ටි වඩන්න තියෙන ෂටගතිය කෙලස් වල තියෙන මායාවේ තියෙන ගති නිසා සබ්බබවසා කරන ගාතාව පච්චිරු වල ලියලා සූර්යක ගැට ගහලා බෙල්ලෙන් ළඟන ඉන්නවා මිසක් කරන හරියක් කරන්න පින්කම් කරන විතරයි මේ නිසා අකුසලයට දුරු වෙන්න තැනක් නැහැ මේකෙත් ඒ වගේමයි ඉස්සල්ලා කරන්න ඕනේ පාප මිත්‍යංගෙන් වෙන්නේ. එතකොටයි කල්යාණ මිත්‍ර හම්බ වෙන්නේ. අපි කියනවා කල්යාණ මිත්‍ර අපිට නැතය. ලෝකේ පිරිහිලාය. ඒක නිසා අපි මේ පාප මිත්‍යන් හම්බලා තියෙන්නේ. ලෝකේ වැරද්දක් නිසායි, බාහිර වැරද්දක් නිසායි. ඒ නිසා මම කෙලෙසිලා තියෙන පාප මිත්‍යෝ නිසායි කියලා ආත්මවාදයක් හදාගෙන පාප මිත්‍යෝ කියලා જાතියක් හදාන තමනුත් වංක ක්‍රමයට වංචනික ක්‍රමයට පාප මිත්‍යෙක් වෙලා පාප මිත්‍යන් ඇසුරු කරමින් එහිම ගැලී වාසය කරනවා. ඔය ධර්මයේ පොතු ඇරලා පිරිසුදු කරලා පතුරු ගාලා බැලුවොත් ඒක තියෙන්නේ පාප මිත්‍යයන්ගෙන් ප්‍රහාණය වීම, දුරු වීම තමයි ඉස්සල්ලාම කරන්න තියෙන්නේ. සබ්බපාපස්සා කරනවා. ඉතින් ඒක කියපු ගමන් අපේ හිත ඇතුලේ මොකද්ද කරප්පං ගතියක් එනවා. ආසාත්මක ගතියක් එනවා. මේ ඒ මොකද අපේ හිතේ ගොඩක් තියෙන පාප අදහස්. ඒ නිසා පාප අදහස් තියෙන කෙනාට පාප මිත්‍යයන් සමග ඇසුරු කිරීම සුව එනවනවා. ඒ නිසා කාට හරි ඒ පාප මිත්‍යයන්ගෙන් වෙන්වීම කියන කාරණාවට වචනෙන් අහපු එක හිතට වද්දා ගන්න නම් මත්ය වශයෙන් නැත්නම් ආකල්පමේ වශයෙන් එවතන් සංකල්පමේ වශයෙන් සංකප්ප වශයෙන් අර තේරුම් ගන්න වෙනවා මේ ධර්මතා දෙකේ ඉස්සරහින් තියන්න ඕන මොකද්ද ඒක අනුමාත අනුමත කරමින් අනුයාත වෙමින් එන ධර්මය මොකද්ද කියලා. අන්නේ දෙක ශාසනේ පැටලිලා දැන් තියෙන්නේ. ඒක සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවෙත් කියලා තියෙනවා වෙදකමට වඩා හෙදකම හොඳයි කියලා. අද හෙදකම පස්සට දාලා වෛද්‍ය විද්‍යාවට ඉස්සරහට එන්න විල්ල කියලා තියෙනවා. ලෙඩ වෙන එක ප්‍රශ්නයක් නෑ. ලෙඩ උනාට පස්සේ සනීප ගන්න එක වෛද්‍ය විද්‍යාවට බාර දීලා ලෙඩ වෙන්න ඕන ආහාර ආශාත්මක දේවල් පාවිච්චි කරමින් ලෙඩ සනීප කරන්න බැරි වෛද්‍ය විද්‍යාව දුර්වල නිසායි කියලා අපි දැන් වෙදකම ඉස්සරහට දාලා. බුද්ධ ආගමේ ඇමරිකන් බුද්ධ ධර්ම කියලා කියන්නේ බටහිර බුද්ධ ධර්ම කියලා කියන්නේ තන්නේ කරම මේ ආගම ධර්මයේ භාවනා පාවිච්චි කරන ලෙඩසුව කරා නිවන් දකින්න දෙන්නේ. ඉතින් මේ නිසා ඒක ලාභ වෙලා තියෙනවා. වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙනවා. ඉතින් මේ බටහිර ලෝකයේ ආදර්ශය 100%ක්ම ලංකාවේ බුද්ධ ධර්මයේ තියෙනවා. හැම වෙලාවෙම ආගම පාවිච්චි කරන්නේ අපි තමන්ට මේ දැනෙ දැවෙන ප්‍රශ්නයක් විසඳ ගන්න මිස නිවන් දකින්න වගේ පවුන කර සිටින්න හෝ කාම මිත්‍යන් දුරු කරන අදහසකින් නෙවෙයි. ඉතින් ඒකට ඇත්තටම එකනාගේ එකනාගේ මති මතාන්තර වලට පෞද්ගලික මට්ටමින් බලපෑමක් කරන්නත් බෑ. මොකද ජන විඥානයේ තියෙන වැරදි මතේ. ඒක තියෙන්නේ පාප මිත්‍යන් ආශ්‍රය කරන්න වීම සමාජයේ වැරද්දක්. ඒක පාප මිත්‍යන්ගේ වැරද්දක්. ඒ නිසා අපි මොකද කරන්න කියලා අර වාසියටත් ලේසියටත් පාප මිත්‍ය ආශ්‍රයට යනවා නිසා යම් කිසි කෙනෙකුට කොච්චර පිටකොන්දක් අවශ්‍ය වෙනවද? කොච්චර ආත්ම දමනයක් ශික්ෂාවක් බයලජ්ජාවක් අවශ්‍ය වෙනවද මේ පාපමිත්‍ර ආශ්‍රයෙන් පිටකම් පාපයෙන් දුරු වීම කියන කාරණාව सिद्ध කරගන්න ඒක ඉතින් ඔය සමාජ මට්ටමේ ආචාර ධර්ම මට්ටමේ ওই විදිහට කතා කරාට ඇතුළතින් සීල ශික්ෂාව ආරක්ෂා කරගන්න සමාධි ශික්ෂාව ආරක්ෂා කරගන්න ප්‍රඥා ශික්ෂාව ආරක්ෂා කරගන්න ඒ වගේ පාප මිත්‍යංගෙන් වෙන්වීම තරම් ගුරුසු දෙයක්වත් කරගන්න බැරි නම් අතුලත කරනට සූක්ෂම කටයුතු කරගන්නවා. ඉතින් ඒක නිසා මංගල සූත්‍රය ඉස්ලාම් තියෙන සබ්බ පාපස්සා කරණම් කියන ගාතාවම තමයි ගාතපදේම තමයි මේක තියෙන්නේ. පාපං පහ පාපං සහයම් පරිවර්ජයේත. ඉතින් මේක නිදාන කතාව පෙන්නන මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ දාන ගාතාවක් කියන පදනමේ ඉඳලා නිදාන කතාව පෙන්වන්න කියලා තියෙන අටුවාවේ පෙරබර්ණ සිසු බ්‍රහ්මරත්නම් රජ කෙනෙක් සහ වාසය කරන කාලේ රජුරෝ විචාන්තරේ කරද්දී දැක්කලු රජුරන්ගේ මේ ධාන්‍යාගාරේ හිස් කරනවා. පරණ තිබුණ ධාන්‍ය එළියට දානවා. ඉතින් මේ රජුරවල ඇමතිවරුන්ගෙන් මොකද කියලා ඊට පස්සේ කලු අලුත් ධාන්‍ය එන නිසා පරණ ධාන්‍ය අයින් කරනවා ඒ නිසා ගබඩාව සුද්ධ කරන වෙලාව කියලා. ඉතින් මම ආශිනවා දැකලා රජුරෝ කිව්වලු එහෙමනම් අපි අන්න පෙරලාලා දාන් දාන්සලක් දෙමු එතකොට යමති මණ්ඩලයේ හිටපු කෙනෙක් වළු ස්වාමීන් වහන්සේ දාන දෙන එකෙන් ඇති ප්‍රෝධිනයක් ඇත්තේ නැහැ. දාන දීමෙන් ඵල ප්‍රෝධිනයක් එන්නේ කියලා මේ රජුට අනුශාසනා කරද්දී රජුරෝ ඒකට මෙමතික පාප දික්ඛ්‍ය දැකලා මේ මිනිස්සු රජුරන්ට ආර්ථින් ධර්මෙන් නෙවෙයි අනුශාසනා කරන්නේ අනර්ථයෙන් අධර්මයෙන් කියලා නැවතත් යණ යන තන භාණ්ඩාකාර වල මේ කටයුතු දැකලා හතර පහ පොලකදී කියලා තියෙනවා. එහෙමනම් මේ විසිකරන දේවල් නැතිනාස්ති වෙන්න දෙන්නේ නැතුව මිනිසුන්ට ධම්මයට පවත් ගන්න. ඒකට හැම වෙලාවෙම අර ඇමතිවරු ඇවිල්ලා රජුරණ මතක් කරලා තියෙනවා දාණයෙන් අර්ථයක් නැහැ. දුන් දෙේ ඵලයක් නැත. මේ එහෙම නැත්නම් මේ මේක ඔබ වහන්සේ කියන්නේ මේ බෝසතාණන්සේ නමන්නේ රජ කෙනෙක් රජුරෝ අර්ථ ශාස්ත්‍රය දැනගන්න ඕනේ. ඔය දන් දීමෙන් මේ රටක් රාජ්‍යයක් සෞභාග්‍ය කරන්න බැරිය කියලා අර්ථ ධර්ම දීලා තියෙනවා. ඒකට රජුරණන් ඇවිත් කලකිරීම නිසා ඇසුරු කරන්නන් මේ විදියට වටිනා ආර්ථික න්‍යාය ධර්ම ගේනකොට ධර්මයේ පිටිපස්සට යනවා. හැබැයි ආර්ථික පැත්තෙන් ඉතාම දක්ෂ මුල. නමුත් ධර්ම නැහැ. බයලජ්ජාව නැහැ. යන් මානව දයාව නැහැ. මේ නිසා රජුරණන් ඇවිත් කලකිරීම නිසා රජුරෝ රජකම අතහැර දාලා ගිහිල්ලා මේ අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන හැමදෙනාම අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා අර්ථශාස්ත්‍රය අපට කියලා දෙන්නේ ඒක අසුචිය. ඒක නිසා මනුස්ස ඇසුරක් මට නොවේවා කියන ඉඟිමක් ඇති කරන තියෙනවා. මේ මේ සූත්‍රය ඉවර කරන්නේ කග්ගවිසාන සූත්‍රය ඉවර කරන්නේ ඒකෙන් යව් කවුරු හරි කාට හරි අනුශාසනාවක් කරනවා නම් ඒ අනුශාසනාව 100%ක් රුපියල් මත තියෙන එකක්. අර්ථ ශාස්ත්‍රෙමත් තියෙන එකක් අසුචි. කිසිම කෙනෙකුට වෙන එයින්තර මේ අර්ථින් ධර්මෙන් අනුශාසනාවක් බුදුහාමුදුරු කියන දෙන විදිහට සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවක් අනුශාසනා කරන්න බෑ කරන්නෙම වාසිය බලන්න. ඒ නිසා කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල තියෙන්නේ. ඒ නිසා මිනිස්යා කියන සතා අසුචි. අත්තට වඤ්ඤා. අර්ථ ශාස්ත්‍රයෙන් අනුව කල්පනා කරන නැත්නම් ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට කතා කරන මිනිස්යා අගේ කතත් අසුචි ක්‍රියත් අසුචි මනසත් අසුචි. ඒක නිසා ඒකෝ චරේකග්ග විසාන කප්ප. මනුස්ස ආශ්‍රයන් නොවේ. වයසම ගස්කල් අපිට උපදෙස් දෙන්න එන්නේ නැහැ. මොකද ගස්කල් ලාභ සත්කාර વિશે නෙවෙයි කල්පනා කරන්නේ. මනුෂ්‍ය හිරිමුත් කල්පනා කරන්නේ, අවදිමුත් කල්පනා කරන්නේ, තනියවත් කල්පනා කරන්නේ, පොදුවේත් කල්පනා කරන්නේ කුට්ටිය කඩා ගන්න. දෙන හැම උපදේශයක්ම අත්හට පඤ්ඤා. අර්ථ ශාස්ත්‍රයේ සලකලා තියෙනවා. ඉතින් අද ලෝකේ ප්‍රධානම වේදේ තමයි අර්ථ ශාස්ත්‍ර වේදේ. ඒකේ ඉතිහාසය බැලුවොත් අර්ථශාස්ත්‍ර ඉතිහාසය ගත්තොත් මානවයා කියන්නේ මොනතරම් අමන જાතියක්ද කියලා මිනිස්යා විසින් මිනිස්යා විනාශ කරන්න තමන්ගේ රට පාවා දෙන්න ආගම જાතිය පාවා දෙන්න ඕනම කෙනෙක් අර්ථශාස්ත්‍රය අනුව අර්ථකථන දෙන්න පුළුවන්. ඒක තමයි අද ජනප්‍රියම විෂය. ඔය ඉතින් ඔක්කොගම දරුවෝ අධිකන ගන්න ඇත්තේ ඔය මේ පරිපාලනය තමයි. අර්ථ සාහිත්‍ය පරිපාලනය. ඉතින් ඒගොල්ල කරන්න දන්නේ අම්මා තාත්තා සූරගෙන හරි කමන්නේ කුට්ටිය කඩා ගන්න මිසක් අර්ථ අර්ථයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන කරන්න බෑ. ඒ කට්ටිය දෙන අර්ථය අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් මේ රජුරෝ එතකොට ඇත්තටම ලාභ සත්කාර සම්මාන සිලෝකයේ විශේෂ සාමාන්‍ය ජනෙ ඉක්මවලා හිටපු නිසා රජුරන්ට මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා එදා වේලා හම්බ කරගන්න බැරි මනුස්සයාට අර්ථ ශාස්ත්‍රය වෙන මොකක්වත්ම නැහැ ලෝකේ. ඒ නිසා මේ අර්ථ ශාස්ත්‍රය ලබලා දෙනවයි කියලා දේවවාදී ආගම් පවා අද ආගම පැතිරීමේ කටයුතු කරනවා. මොකද මිනිස්සයා දරිද්‍රතාවයටපත් වුණාට පස්සේ අර්ථශාස්ත්‍රය ගැන දෙයියපා. අතමිට කාසි බලන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකෙම වන්නම් කියලා තමයි තියෙන්නේ. මේ කාශ්පණන් නැති නිසා තමයි ප්‍රශ්නේ. රජුරෝ කියලා කියන්නේ කාශ්පණන් තත්ත්වෙ ඉක්මවපු කෙනෙක්. ඒත් ඇමතිවරි රජුරවන්ට දාණයෙන් අර්ථයක් නැතය. ආදි වශයෙන් දෙනකොට රජුරු දන්නවා මේ හොඳම ආර්ථික විශේෂඥ තමයි මේ කතා කරන්නේ. හැබැයි මේ මිනිස්සු අර්ථෙන් බුදු රජුරන්ට අර්ථ දෙන්නේ ධනාදී කටයුතු කරන රජකම් කරන්න බෑ. ඒක කරන්න ඕනේ ආර්ථික සංවර්ධනයට. අඩතල පහසුකම් ටික හදාගන්න. ධාන්‍ය කාර්යයෙන් දේවල් මිෂන ටිකක් ගන්න දුන්නාම කොහෙද රටක් ආඩ්‍ය වෙන්නේ කියන එකයි අර්ථශාස්ත්‍රයේ තියෙන්නේ. අන්න ඒක තේරුම් ගත්ත නිසා මේ රජුරෝ පැත්තකට වෙලා මේ පාප මිත්‍යයන්ගේ ප්‍රහාණය කරන්න බෑ රාජධානි වල ඉඳගෙන රජකම් කරන්නේ. පරිපාලනය කරද්දී නායකත්ව කරද්දී ඒ නිසා ඒ රාජධානියෙන් අයින් වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ දුක්ඛ මූලගත වෙන්න ඕනේ ශූන්‍යාකාරගත වෙන්න ඕනේ කියලා කියලා රජුරෝ පැත්තකට වෙලා මේකම කල්පනා කරනකොට මේ පාප මිත්‍යංගෙන් වෙන් වෙන්නයි මම රජකම පාවිච්චි කරන්න ඕනේ නැත්නම් පාපතරයන්ට රජ වෙන්න නෙවෙයි. පාපයේ තියෙන භූ රටවැසියන්ට රජ වෙනකොට රජුරෝ පාපතර වෙනවා. ඒ නිසා රජුරවන්ට තමන්ගේ අර්ථ සිද්ධිය සලස ගන්න ඕනේ නම් රාජධානිය අතාරින්න. රාජ්‍ය අතාරින්න. ඉතින් මේ රජුරුම රාජ්‍ය අතහැරලා ඒකටයි මට විධායක බලතල තියෙන්නේ. රජුරවන්ට දෙන විධායක බලතල තමයි මේ රාජ්‍යය වවාගෙන කණ එක නෙවෙයි දිනුරට හැරපියා යනාසේ රජුරවන්ට විධායක බලයක් තියෙනවා. ආනේ විධායක බලය පාවිච්චි කරලා හිතටත් ඒක වද්දාගෙන භාවනා කරනකොට පශී බුද්ධත්වයේ සාක්ෂාත්ුත් බවත් ඒ පසේ බුද්ධත්වය සාක්ෂාත් වුණාට පස්සේ අනිකුත් මේක තේරුම් ගත්තේ නැති අයට ඉඟියක් වශයෙන් ඒකට කියන්නේ උදාන ගාථා උදාන ගාථා කියන්නේ කාටවත් එල්ල කරලා කියන එකක් නෙවෙයි මෙයා හිතට ආපු ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා සුවාසයක් අරිනා වගේ අඩියෙම එන හැඟුම කියා පහනවා පාපං පහ සහයං පරිවජ්ජයේත මේ පාප සහය පාප මිත්‍රත්වයේ ප්‍රතික්ෂේප කරන්න අයින් කරන්න අනත්ත දස්සින් විසමං නිවිට්ඨං අනර්ථය දක්වන්නා වූ මේ විෂම අර්ථ දක්වන්නා වූ ගෙන් අයින් වෙන්නේ කියලා අනත්ත දර්ශනය කියන කිනාගෙන් අයින් වෙන්න කියලා අයින් උනේ නැත්නම් අනර්ථ දක්ෂණ අය නිටතරම දිවා රාත්‍රී වටේ ඉඳගෙන Tamanට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන විදිහට අපිත් එක්ක ඇසුරට කැමති වෙනවා ඉතින් එතකොට ඒගොල්ලන් ප්‍රහාණය කිරීමට ප්‍රයෝග කරේ නැත්තම් එහෙම නැත්තම් ඒකට ක්‍රමවේදය ප්‍රතිපදාව දන්නේ නැත්තම් ඒකාන්තෙම වට කරන්නේ ඔය මේ අනත්ත් දර්ශන කට්ටියගේ එනතම් අර්ථ දර්ශනය කරන අය නෙවෙයි අනික් කට්ටිය නිතරම ඇසුරට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමන් <clears throat> මේ අනත්ත් දර්ශනය වැරදි අදහස් දක්වන කියාපාන අය අහිං කිරීම සඳහා තමන්ගේ හිත යමක යොදවනවා අපි ඒකට කියනවා කුසල සුඛ සම්පදා කියලා. මේ පාපතරයන් අයින් කරන්න, ධන සංගනිකාවෙන් අයින් වෙන්න, එහෙම නැත්නම් සම්බෝ මේ කණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙන්න කරන කුසලයට කුසල ක්‍රියාවට කුසල ක්‍රියා කියනවා. කුසල ක්‍රියා කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රියා කියන අදහස. අපි සාමාන්‍ය ලෝකේ ක්‍රියා කරනවා කියලා කියන්නේ වැඩ කරනවා කියන එක. නමුත් රාතන් වහන්සේගේ ක්‍රියා හිතක් කියලා කියන්නේ රාග ద్వේෂ මොහ නැති හිතයි. බලන්න මේ ක්‍රියා කියන පදය සමාජගත වෙනකොට සක්‍රිය වෙනවයි කියලා කියන්නේ කය වචන හිත වැඩියෙන් ක්‍රියා කරනකොට. රහතන් වහන්සේට හෝ සරුවචන් වහන්සේට ක්‍රියා හිතක් පහළ වුණයි කියලා කියන්නේ ඒකෙන් සම්පූර්ණ අනික් පැත්ත. මේ හිත අවුස්සන රාග ద్వේෂ මොහ නැති හිතට ක්‍රියා හිත කියලා කියනවා. ඉතින් ඒ ක්‍රියා හිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අනුන්ගේ හිත සුව පිණිස සතුන් නොමරමින් රකන් නොකරමින් කාමීත්‍යාචාරය නොකරමින් බොරු කේලම් හිස්සචන පරිසවසන නොකියමින් ඒ විනුවට අභේ දාණය දීලා සාමාන්‍ය දාණය දීලා කාමවස්තුන් ආරක්ෂා කරලා ඇත්ත කතා කරමින් ඒ වගේ කිරීමට අපි ක්‍රියාත්මකයක් කරන ඒවට කුසල ක්‍රියා කියලා කියනවා ඒ කුසල ක්‍රියා තමයි අද ඔය බෝධි පූජා බවට පත් කරගෙන තියෙන්නේ අද ඔය Tamange කුට්ටිය කඩාගන්න අර දේ ඉල්ලන්න මේ දේ ඉල්ලන්න ක්‍රියාබවටපත් කරන දේනේ අනික් අය සාක්ෂි කරගෙන. ඉතින් ඒක නිසා ඒ ක්‍රියාවලට කියනවා පාප ක්‍රියාවලින් වැළක්වීම සඳහා යම් පාප නැති ක්‍රියාවගයක් කරනවා ඒකට කියනවා කුසල ක්‍රියා කියලා. නමුත් ක්‍රියාහිත් පාල කරන තව ක්‍රමයක් තියෙනවා. කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර තුනම නැති හිතක් ඇති කරගත්තොත් අනිමිත්ත හිත අප්පණීත හිත ශුන්්‍යත හිත කියලා ඒ ක්‍රියා එතෙන්ට යණ්ඩයි මේ ඊගේ අතරින්. එතෙන්ට යණ්ඩයි වනගත වෙන්නේ. එතෙන්ට යණ්ඩයි අබිනිෂ්ක්‍මණය කරන්නේ මේ පින්කම් කරන්න අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නෙවෙයි. ඒක කරනවා නම් ගියෝ හරියට ගෙවනවා. ඒගොල්ල වෙනුවෙන් මේ සජීව පැදී සිටගෙන ඒ ඒ කියන යාතිකා යහදිලි යදින්න පටන් ගත්තට පස්සේ ඉතින් එතකොට ඒකට කුසල ක්‍රියා කියලා අද දාගෙන තියෙනවා. ඒක නිසා මේ බුරුම පණ්ඩිත ශාසය මේ සැරේ බුරුම ගියා වෙලත් මතක් කරා. දානයක් දීමත් කුසල ක්‍රියාවක්. ඒ දාන දෙන චේතනාවේ ලෝභේ නැත්තම්. දාන දෙන වෙලාවේදී ද්වේෂේ නැත්තම්. දාන දෙන වෙලාවේදී අදුම ගානේ කර්ම නිසා කර්මඵලය දාන මෝහය නැති බව තියෙනවනම් ඒ චිත්තක්ෂණයට කියනවා දාන කුසල ක්‍රියා. මොකද දාන දෙනකොටම ලබනාත්ම මෙච්චර ලැබේවා අල්ලපු විදිහට වැඩිය මම හොඳින් දෙන්න ඕනේ ලොකු පුරාජීරුවක් අහන්න ඕනේ, පිටිවල නන් ලියන්න ඕනේ. ආදි වශයෙන් කටයුතු කරනවා නම් ඒ මුළු ක්‍රියාවලියම කිසිම තැනක අලෝභ චේතනා, අදෝෂ චේතනා, මෝහ චේතනා නැහැ. නිසා දානයක් දෙන වෙලාවේ සතුන් මරන වෙලාවට වැඩිය හොරකම් කරන වෙලාවට වැඩිය අර ලෝභ දෝහ දෝෂ මෝහ නැති චිත්තක්ෂණයකට අයිතිවාසිකම් කියන්න පුළුවන් මේ ක්‍රියාහිත කියන එක දන්න කෙනාට. සීලයක් රකින්නකොට සතුෙක් නොමරනකොට හොරකමක් නොකරනකොට කාමීච්ඡාචාර නොකරනකොට බොරුවක් කියලාම කිසොචනය කියනකොට මේමම ටික ටික සමාදන් වෙන්නේ ක්‍රියා හිතක් ඒ වුණාට හිත ටිකක් ඔය තාම කාමච්ඡන්දේ තියෙනවා ව්‍යාපාදේ තියෙනවා චීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡ තියෙනවා ඒ නිසා සීලේදී අඩුගානේ කයින් වචනේ <clears throat> සිදුවෙන මේ අකුසල් නැති උනායි කියලා කිව්වොත් අපි තුනෙන් දෙකක් ලකුණු ලබනවා නිසා පරයන්කයට ගිහිලා පැයක් වාඩි වෙලා ඉන්නකොට මේ පැය ඇතුළත කයෙන් අකුසල් ක්‍රියා සිදු නොවීම පැයක් වාඩි වෙලා ඉනකොට වචන වලින් සිදුවන අකුසල් ක්‍රියා නොවීමම කුසලයක් වෙන භාවනා කුසල් මොකුත් ඕනේ ඒකවත් බෑ අපිට මේ එක තැනකට වෙලා පැයක් ඉන්නවා කියන එක කරන්නත් බෑ කතා නොකර ඉන්නත් බෑ ඊට වැඩි අපි හරි කැමති තුන් හතර දිනක් එකතු වෙලා නිකන් ඉන්නවට ඔය කතා කරකට නමුත් එතකොට ඒක සංසන්දනය කරොත් කය වචන දෙක අවිඥානිකව සම්පජානව අචේතනිකව ක්‍රියා නොකර මේ ඉන්න වාඩි වෙන්න ගන්න හිත ක්‍රියා හිතකට තුනෙන් දෙකක් ලබනවා. ඉතින් මේකවත් භාවනා කරන කෙනා හුඟක් වෙලාවට දන්නේ. ගාක් වෙලාවට කියනවානේ භාවනා කළා මට ධ්‍යාන ලැබුණේ නැහෙනි. මට මේ අරමුණ සතිය ඉතිරිපත් උනේ නැහෙනි. මට කය හොල්ලන්න තු ඉඳගෙන ඉන්න බැරි වුණානි. මට මේ අභිඥා ලැබුණේ නැහෙනි. ධ්‍යාන නැහෙනි. මාර්ගඵල නැහැනේ විපස්සනා ඥාන ලෑන්න කියලා හරියට අපි උනන්දු වෙනවා හරියට මේ කේවල පරිපූර්ණත්වය ලබා ගන්න. අඩු ගන්න දන්නවනම් මේ ඉඳගෙන ඉන්න එක පැවසල පැයක් දෙයක් කරනවා නම් කොච්චර ක්‍රියා හිත් පහළ වෙන්නේ ඉඳී කියලාද. ඊට පස්සේ ඒකේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී යම් විටක හිතත් නානා අරමුණු දිගේ දුවන ගතිය කියන කාමච්ඡන්ද වෙනුවට උත්සාහයක් ගත්තොත් දී ඇති අරමුණක කාම කායानुපස්සනාවට සම්බන්ධ කය හෝ ඉරියව් හෝ ආස්වාස් ප්‍රසවාසී හෝ මොනවා හරි දෙයක හිත බැඳලා තියානින්ද එතකොට අර වාචසික මානසිකව පවතින හිතත් කාමච්ඡන්දේ වෙනුවට ඒකෝදි භාවයකට එහෙම නැත්නම් ඒකාග්‍ර භාවයකට ටික ටික කිට්ටු කරනවා එහෙම ප්‍රයත්න කරන නැත්නම් කොහොමඩක්වත් වෙන්නේ එහෙම කරලා කියුවේ නැත්නම් අර කදිගේලි කිරුවා වගේ ගාල කඩන පයින්නවා ඉතින් මේක හිර කරන්න පටන් අරගත්තාම ඒකට අර සීලෙන් ලැබිත අනුග්‍රහිතේ මත කාය වචන දෙක දොඩමලු කරන්නේ නැතුව කය අන්‍ය විිත කරන්නේ නැතුව හිත අරමුණක තබා ගන්න ගන්න ප්‍රයත්නය අසාර්ථක වුණත් ලාභයි මේ ලාභයක් තියෙනවා මොකද එයා දිත්‍ය වශයෙන් සංකප්ප වශයෙන් දන්නවා මේ එළියේ හැසිරීමක් නැති හිත ඒකාන්තේ කමච්චක් ඒ කාමච්ඡන්ද හිත නැවත නැවත අරමුණකට නැගීමම කාමච්ඡන්දේ නැති පාප හිතවිල්ල අයින්කරනද නික්ලේශී කායනුපසන ඉස්රන් සබා ගැනීම පාපං සහාය පරිවර්ජයේත කියන එකේ සියුම් අර්ථයක් තියෙනවා. ඊට පස්සේ මෙහි ඉන්නකොට නද්දකින් නොපතන් කියලා බුදුමාකාර දුෂ්කරතා පහළ වෙනවනේ. ඒකාකාරී කම්මැලි නීරසයි ඇඟ නිකන් ලුණු දෙහි දැම්මා වගේ අච්චාරු දැම්මා වගේ හරි වෙහෙසයි. ඒ මේ නිකන් කයිවාරුක ගායනකොට මොකුත් නැහැ. ඒතර තේරුම් ගන්න මේ භාවනා කරනකොට තමයි මේ අමුතු ව්‍යාපාදයක්. මේකට කියන්නේ නුරුස්නා ගතිය කියලා. ඉන්න බෑ. කඩිගාය. නලියනවා. මොනව හරි කරන්න හිතනවා. එතකොට ඒක තේරුම් අරගෙන ඉවරලා මේක මොකුත් නෑ මං දාන් ඇද ඇද ඉන්නවනම් බීජයක් බිබී බෝක්කුවක් ළඟ ඉන්න කයිවාරු කියලා කියලා ඉන්නවනම් එතෙන් බුලත් ටිකක් කකා කවුරුත් එක්ක හරි පච කියලා කියලා ඉන්නවනම් නෑ. දවසේ යනවා දන්නේ නෑ. නමුත් මේ කයර ගත්ත ගමන් අර නුරුස්නා ගති හරියට මේ ඇහැට වැලි ටිකක් දාලා තුලනවා වගේ. රාස්පුවකින් Tamange ඇඟ තියලා තුලනවා වගේ ඉන්නම බෑ. අහන්නේ මේ තියෙන ව්‍යාපාදයේ තේරුම් අරගෙන ඒ ව්‍යාපාදයේ වෙනුවට මම දැන් කයට කරදර කරන්නේ නැතුව වචෙන්ට කරදර කරන්නේ නැතුව මේ එක තැනක තැම්පත් කරලා තියෙනවා මේ තැම්පත්කට තියෙන එකම ප්‍රමෝදයක් ලොකු ලෝකයටත් පිනක් මටත් පිනක් සංසාරෙත් මම කරපු නැති දෙයක් කියලා මේ ඉඳගෙන ඉන්නේ ගැන ප්‍රමෝදයක් පහල කරගත්තොත් වචන කතා නොකර ඉන්න ගැන ප්‍රමෝදයක් පහල කරගන්න පුළුවන් වුණොත් අර ද්වේෂය එහෙම නැත්නම් ඒ අර නුරුස්නා ගතියට ඒක ප්‍රතිනිධියක් වෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඔය ගැඹුරු සූත්‍ර සඳහන් කරලා තියෙනවා මේ ඉඳගෙන ඉන්නකොට එන ධාරතය, නීරස ගතිය, කම්මැලි ගතිය මත ප්‍රමෝදේ පාල කරගන්න. කියලා. මගේ හිත දැන් කයේ තියෙන්නේ. මගේ හිත අතීතේ නෙවෙයි, අනාගතේ නෙවෙයි, අරය ගැන නෙවෙයි, මතක ගැන නෙවෙයි. මෙතනයි මෙතන ඉන්නකොට දැන් මේ කම්මැලිකමම, දරතේම, එහෙම නැත්නම් මේ අසහනකාරී ගතියම සතිය තියෙන බාට ලකුණක්. මේකට හැරිච්ච දවසේ අට තේරෙනවා කවදාකවත් කයිවාරු කියලා කියලා ඉන්නකොට මේක කරන්න බෑ. කවදාකවත් අන්‍ය විහිදෙනකොට මේක කරන්න බෑ. අතීතනාගතේ ඉන්නකොට කරන්න බෑ. දාපු ගමන්ම මෙයා නුරුස්නා ගති පානවා. ඒක හොඳම වැඩේ බෙහෙත අහලා තියෙනවා කියන්නේ. ඇනේට වැඩිලා තියෙනවා මිටියෙන්. ඒකයි මේ දරත ගතිය ඇවිල්ලා තියෙන්නේ. මේ නුරුස්නා ගතිය ඇවිල්ලා තියෙන්නේ. උඟ දෙනෙක් මේ විවේකයේ රසය දන්නේ නැති කෙනා නැත්නම් බණක් හරියට තේරුම් ගන්න බැරි කෙනා ඉඳගෙන ඉන්න බෑ අරක අමාරුයි මේක අමාරුයි කියලා මේ එන දරතේට වෛර කරනවා. දීන නුරුස්නා ගතියට වෛර කරනවා. නුරුස්නා ගතිය කියන්නේ ද්වේෂයිචෛතසිකය. ඒ වගේම ඒකාකාරීකම නීරස ගතියට වෛර කරනවා. ඉතින් බුදුජානනාංශය සඳහන් කරනවා මේ දරතයට මේ නුරුස්නා ගතිය ද්වේෂයිචෛතසිකෙන් නැතුව ද්වේෂපදනමෙන් නැතුව ප්‍රඥාපදනමෙන් පොඩ්ඩක් බලන්න. මේක තෘෂ්ණාව නැති වෙන බවට ලකුණක් නේද කියලා දැනගන්න. ආශා කරන දෙයක් නේද හිතේ යන්නේ කියලා දැනගන්න. ආශා කරන දේට හිත ගිය ගමන් දවස ගත වෙනවා තේරෙන්නේ නැති බව දැනගන්න මොහේට යට වෙන බව දැනගන්න මේකේ චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස පීරි ගෑවෙන ගතිය දවන තවන ගතිය හොඳට දැනෙනවා හරියට කනේ කිනිසුල්ලි කරුවා ඇහැට වැලි ටිකක් වටනවා වගේ ඉන්න බෑ මේකෙන් හොඳට පේනවා සතිය ආපු ගමන් ඒ උත්සන්නාසන ගතිය ඒ උත්සන්නාසන ගතිය ප්‍රඥා ඡය පදන මේ බලනවා කියලා කියන්නේ ඒකට අපි නිබ්බිදා ඥාන කියලා කියනවා. නිබ්බිදා කියන්නේ නිර්වින්දනේ මේ තියෙන දේ නොදකින් නොපතන් කියලා එන තරහව. ඒක ද්වේෂ පදන මෙන් බැලුවොත් භාවනා කිරීම අමතර දුකක්. කැලීකට යනවා කියන්නේ දුකක්. ගහක් මුල වාඩිනවා කියන්නේ දුකක්. ශූන්‍යාගාරට යනවා කියන්නේ දුකක්. කතා නොකර ඉන්නවා කියන්නේ දුකක්. ක්‍රියා නොකර ඉන්නවා කියන්නේ දුකක්. කතා කරන ක්‍රියා කරන නැති පිරිසක් මැද ඉන්නකොට ගියත් කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ කුඩල්ල මූදු වෙරළකට ගියා වගේ රුස්සන්නේ මේක කවදා හරි සමාජ මට්ටමේ මේ ආචාර ධර්ම මට්ටමේ අකමැති වුණත් මේක කරලා කරලා කරලා කරලා කරලා ඒකට ඉත අබ්බැහි කරගත්තොත් විතරයි දවසක මේ නුරුස්නා ගතිය ඇතුලෙන් එනකොට මේ කියන්නේ මේ කාමයේ අනිත් පැත්ත නැත්නම් ද්වේෂය ද්වේෂය කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත. මේක අරමුණු කරන්න පුළුවන් නම් සතියට අරමුණු කරන්න පුළුවන් නම් බුදු දහමේ සඳහන් කරන තියෙනවා තරුණ ප්‍රීතියට හේතු වෙනවා කියලා. ප්‍රමෝදයක් වෙනවා මඩු ගානේ කය හොල්ලන්න තු ඉන්නවනේ. මඩු ගානේ වචන කතා කරන්නේ නැහනේ. බෑ හිත තොඩවල. හිත දිගටම වාග් බහුල්‍යයට යනවා. නේ මේට වැඩිය හොඳයි මං අතෙන් මෙතෙන් ගියා නම් ටිකක් කතා කරා නම් කියලා ගොඩාක් ගොඩ පෙරක දෝරකම් එනවා. ඒව සේරම මගේ නෙවෙයි හේතුඵල ධර්මයක ප්‍රතිඵල. මේක මේ විදිහට බොයිල් වෙන්න ඇරලා ගොජ දාන්න ඇරලා මේක දෙසම් බලානින්ට ද්වේෂපදනම දෙන්නේ. ඒකට අපි සලුවක සාදාලා නැගිටලා විශ්කොලලා. එහෙම නෙමෙයි ඉවසාගෙන පොඩ්ඩක් හිටියොත් ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? ව්‍යාපාද ප්‍රතිපක්ෂ වෙන ප්‍රමෝදේ කියන්නේ මොකද්ද කියන එක ප්‍රඥාගතික චෛතසිකය තියෙන කෙනාට අල්ලන්න පුළුවන්. එහෙම තු ඒක පෙරපින් නැති කෙනාට මේක කටු කොහලක්. අඩ යටිකින් අනින්නා වගේ. කටු කටු බෙලේ පෙරලනවා වගේ. කුරුසෙට තියලා එන ගැහුවා වගේ. රුස්සන්නේ නේද? ඉතින් ඒකට දැනගන්න ඕනේ මේ බාහිර ජන විඥානේ නෙවෙයි මගේ මනසේ පහළ වෙන චෛතසික වැඩි හරියක් ශෙනගක් එක්ක ඉන්න කැමැත්ත තියෙනවා. ජන සංගණිකාවින්ද තියෙන කැමැත්ත. සංගණිකා රාමතාවේ තියෙන්නේ. කුලයා කරේ ගණයා කරේ බැඳෙන තියෙන්නේ. ඒකට ව්‍යාපාර ගොඩාක් අපි ගම් කරනවා. වරහන් ඇතුලේ දාගන්න එකට පින්කම් කියලා දාගන්න. බටහිර ලෝකේ පිංකම් කියන වචනයත් ලංකාවත් උපහාසයට ලක් කරලා තියෙනවා. ලංකාවේ බුද්ධ ආගම පිංකම් මේ බුද්ධ බුරුමේ ඒකට උත්සවය කියන නම පාවිච්චි කරන බුව. ඒ නිසා බුරුම කායට විහිළු කරනවා උන් උත්සවකාරයෝ. ඕන තැනක ගියාම හැම එකටම උත්සවයක් වෙනවා මේ බෞද්ධ උත්සව. ඒ කියන්නේ බුදුහාමුදුරන් මඩ ගැහි. ලංකාවේ තියෙන පිංකම්. තායිලන්තෙත් වචනයක් ඇතුළේ මම තායි භාෂාව දන්නේ හැම තැනකම මේ බුදුහාඳුරෝ පෙන්වපු මේ හුදකලාව විවේකය පාපෙන් පරිවර්තනය කියන එක වචනේ හරි ආපු සුද්ධා බලාගෙන ඉන්න මේ සංඝයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කීයක් පින්කම් සංවිධානය කරනවාද කියලා ඒ නිසා කියන්නේ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ පින්කම් අධ්‍යක්ෂකවරු කියලා කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට. වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් පින්කම් සැලසුම් ඒ පින්කම ඉවර වෙන්න ඉස්සලා අනිත් එක සැලසුම්. ඉතින් ඒකට සතිය පැහැදිලි ගත්ත ගිහියෝ ඉන්නවා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ ආතර සිවුරෙන් දඩුවක් තියෙන පින්කමක් කරන්න, පින්ඳ පාතෙන් දඩුවක් තියෙන පින්කමක් කරන්න, ආවාස වලින් දඩුවක් තියෙන පින්කමක් කරන්න, විහෙත් පිළිකරෙන් දඩුවක් තියෙන පින්කම් කරන්න. අනේ අපිට කියන්නේ කියෝප්පලියෙන් අපි දෙන්න කරදර වෙන්න එපා. මම චෙක් එක අස්සම් කරලා දෙන්න. ඔබ වහන්සේට කරදරයක් නැහැ. කරගන්න. හාමුදුරුවෝ අඩුම පිළිකර ටිකක් දාලා චෙක් එකේ වැඩි ප්‍රමාණයක් Tamanට තියාගන්න. කිලින්ම සල්ලි දෙනවනම් ලේසියි. එයාට පින්කමට අනුශාසනා කරනකොට ඉහළම වචනෙන් අනුශාසනා කරනවා. මොකද හාමුදුරන්ට අධිකාරී ශක්තිය ලැබිලා තියෙනවා පින්කම් මුවාවෙන් සල්ලි ටික තියාගෙන පිරිකර ටික වටේ කරපන්. ඒ පිරිකර වලට කියන ගමන් පොදි කියලා. ඒකෙක්ක ලියලා බලන්න. මේ හාමුදුර අර හාමුදුරන්ට කියනවා, ඒ හාමුදුර අර හාමුදුරන්ට කියනවා, ඒ හාමුදුර මේ හාමුදුරන්ට කියනවා, හාමුදුරන්ගේ බැංකු ගිණුම තර වෙන කියලා ඉතින්. ඒක ගිහිය නොදන්න දෙයක් නෙවෙයි. ගිහිය තමයි මේකේ 75ක් වගේ. මේ හැම පින්කමකටම ධෛර්යය දෙන්නේ ගිහින්. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සංඝයා. ඒ නිසා සංඝයාට මයික් එකක් ලැබෙන්නකම් බලන්නේ නැත්නම් නිකන් උන වගේ. පත්තරින් නැවිත් ඇද්ද යම් කෙනෙක් ගණ්ඩ ගණ්ඩ මාගේ රූපේ මම ෆොටෝජෙනික්. එච්චරයි අහංගිය බලන්නේ නිතර වෙන්නේ ගානේ කවුරු පත්‍රකාරය කවුරු හරිද මේ මම ෆොටෝජෙනික් මා ෆොටෝ එක තියලා මේ විලිච්චගෙන ඉන්න ෆොටෝ එකක් දාන්න පුළුවන් නම් අන්න පින්කම සාර්ථකයි. ඉතින් අපේ ඉස්සරහට යනකොට කොහෙද යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. අපි පුංචි කාලේ මෙච්චර පින්කම් තිබුණේ නැහැ. මේ පොඩ්ඩක් කල්පනා කරමු අපි ළඟ තිබුණා පුංචි පින්කම් අයින් අරිච්ච මලක් කවරන් ගිහලා බුදු පිළිමයක් ළඟට ගිහලා ඒ පින්කම් වගේ එකක් කරා. ඒ ලොකු සාංශ කියනවා අපි පුංචි කාලේ මල් පෙරහැරවල් පැවැත්තුවා. දැන් තියනත බලන්න මල් පෙරහැරවල් දැන් නෑ අලි පෙරහැරවල් තියෙනවා. ඒක පොඩ්ඩේ. ඒ පොලිස් කටියට දැනුම් දෙන්න ඕනේ, පොලිසිය ගන්න කියලා පාරවල් සුද්ධ කරන්න ඕනේ, හොදන්න ඕනේ මේ පින් ගන්නවා කියන්නේ. ඉතින් එතෙන්ට යනකොට මේ බුද්ධ කලාවක්, අරණ්‍යගත වීමක්, දුක්ඛ මූලගත වීමක්, ශූන්‍යාකාරයක් කියන එක සමාජශීලී නැති වැඩක් කරනවානේ. සමාජශීලී කෙනෙකුට සබකෝලයි පිරිසු දගනට පස්ස ගන්නවා පින්කමකට කරන්න තේරෙන්නේ කිසිම මේ ගියොත් එක්ක සම්බන්ධ වෙලා පිනක් කරගන්න අවස්ථාවක් නැහැ කියලා ඒ අරණ්‍ය වාසී කතාව කතා කරන එකන කොම් කරන ස්වරූපයක් තියෙනවා. මේ කතෝලික කරන වැඩක් නෙවෙයි. මුස්ලිම් මිනිස්සු කරන වැඩක් නෙවෙයි. තනිකර බෞද්ධයක් වැඩක්. ඒක නිසා ගිහියා හෝ පැවිද්දා හෝ පාපං පසායන් පරිවර්ජයේතු මේ පාප මිත්‍යන් ඇසුර අයින් කරලා අනත්ත දස්සින් විෂමන් විෂම විනිත්‍තිත අනත්තේ පෙන්නන විෂමේ යොදන අය අයින් වෙන්න මේක තේරෙන්නේ නැහැ කියලා නම් කියන්න බෑ. කාටවත් මේක තේරෙන්නේ නැතුව ඉතිහාසගතව බැලුවොත් ඔක හොඳට තේරෙනවා එන්නේ එන්නේ එන්නේ අපි මේ මේ උත්සව අධ්‍යක්ෂකවරු බාටපත් වෙන්න හදන කෙනත් මේ අරණ්‍යගත රුක්ක මූල ශුන්‍යාකාරගත වෙන්න හදන දෙන්නත් සමාජයේ දකින්න වගේම අපේ මනසේ එක කොටසක් නැමැති අර වගේ ගණයා කෙරේ කුලයා කෙරේ වෙදී උත්සව සභාශීලී වෙන්නේ. අනිත් පැත්ත කැමති විවේක වෙන්න. ඒ මොකද මේ උත්සව සභාශීලී ගත වෙන එක නා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ ආතතිය. අසහනයි. කුඩල්ලා ලුණු වතුරකට දැම්මා. පණුවෙක් දෙකට කැපුවා වගේ. මාළුවෙකුට දැම්මා. ඒ නිසා ඒකේන අකාලේ මැරෙනවා. මොකද විවේකයෙන් ඉන්න එක නා ඒ අසහනයට භෞතික උත්තරයක් ලැබලා තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට මේ දෙක අතර වෙනස තියෙනවා. කොච්චරද කියනවනම් දැන් බටහිර ලෝකෙ හොඳට ඕම කැමති ආසියා කරේට ඇවිල්ලා ඉඩම් කාලයක් කරන්න ජීවත් වෙනවා. ඔය ආසියා කරේ තාම කැලේ තියෙනවා ස්වභාවික ජලයේ තියෙනවා ස්වභාවික වතුර තියෙනවා. බටේ ආසියා කරේ ඉන්න එක්කන අනේ දිව්‍ය ලෝකෙම වගේ මට වෙස්ට් එකට යන්න නැත්තම් මේ ඉඩම් පූජා කරලා හරි කමන්න රට යන්න ලෑස්ති. මොකද මේ මිනිස්සු අම්මා අප්පාව දැකලා නැහැ මේ විදිහට ඒ පුරංගනාවන්ගෙන් පුර රැසියන්ගෙන් පිරිච්ච මේ වගේ රාජධානි දැකලා නැහැ. ඉතින් මේ දෙකොල්ල දෙකොල්ලට කැමැති වෙලා ඉන්න පරිසරය තමන් වෛර කරන එක තමයි කරන්නේ. බටේර විනය බටේර ලෝකයට විරුද්ධයි ආශය කරන්නේ ආශයට විරුද්ධ. ආශයක දිවදික් කරගෙන අනේ මට රට යන්න නැත්තම්. බටේර මිනිස්සු අවුරුදු ගාණක් හම්බ කරලා මාස 3ක් ලංකාව වගේ රටකට ඇවිල්ලා ඉන්න නැත්තම්. මේ තරම්ම අපි වර්තමානයේ සහ මෙතනට වෛර කරගෙන ඉන්නේ. අතෙන්ඩයි අරකටයි කැමති. මේ තමයි මේ විසම හිත මේ දී යති සම්පත්තිය දකින්නේ නැහැ. අර නොලැබිච්ච දෙයකට හේතුව දාගෙන ගත කරනවා. අනිවාර්යයෙන්ම මේ විෂම දර්ශනය බුදුජානනාංශයේ දැකලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා තමන්ට අර්ථ සිද්ධිය සලස ගන්න කැමති කෙනා මේ විදිහට මේ පාප සහාය කිරීම පිළිබඳ ප්‍රයත්න කළේ නැත්නම් අනිවාර්යයෙන් වැඩි ඡන්දේ පාපය මිත්‍යාගාව තියෙනවා. අනිවාර්යයෙන් වැඩි ඡන්දේ තියෙන්නේ කල්යාණ මිත්‍යාගාව නෙමෙයි. අසත්පුරුෂයාගාව. නිසා කවුරු හරි වැඩි ඡන්දෙන් දිනුවයි කියලා කියන්නේ මොකද්ද කියලා හිතාගන්න. ඡන්දෙකදී වැඩි ඡන්දෙන් දිනුවා නම් කවුද දිල්ලා තියෙන්නේ? නිසා ජනප්‍රිය වුණා නම් මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න. ඒ වෙනුවට මේ තියෙන කැලේ ඕනම කෙනෙක් බාර ගන්න. ඒක කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ. කැලේ කියලා කියන මේ ධර්මය කවදාකවත් මෙතෙක් කල ජනප්‍රිය වෙන්න හැදුවයි කියලා ප්‍රතික්ෂේප කරන්නේ. නෑ ඔබ කැලේට කැමති කෙනෙක් කියලා කැලේ කැමති වෙන්නේ නැහැ. ඒක තියෙන නිසා බුදුරජාණන්සේ මෙන්න මහණි රුක් මුල්. මෙන්න මහණි වනපන්ත සේනාසන. මෙන්න මහණෙනි ශූන්‍යාගාර. Tamante හිතසුව ඇත්තා වූ කෙනෙක් Tamange හිතසුව පිණිස කැමති දේ කරන්න මේ වන රුක් වේනාසන ශූන්‍යාගාර අභිරමණය කරපල්ලා. පස්සේ මරණ වේලාවේදී පශ්චත්තාප වෙන්න එපා කියලා කියලා තියෙන්නේ. වන රුක් සේනාසන වනපන්ත ශූන්‍යාගාර කවදාකවත් කවුරු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකට යන මනුස්සයට කියනවා මේ හුදකලාව කැමති කෙනා, විවේකී කැමති කෙනා කියලා. මේ ආචාර ධර්ම මට්ටමේවත් මේක තේරුම් ගත්තේ නැති කෙනාට හිත ඇතුලේ ඇතුළත කතාව එවන්ත ඉඳගෙන ඉන්නකොට ඒක දැනග ටිකක් වෙලා ඉන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් මේ පිටත කතාව නැතර කරනවා. අරන්නේ සීනාසනකට ගිය ගමන් කොහොමඩක්වත් පිටත කතාව නැතර වෙනව නැතර කරන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා පිටත කතා නැත කරත් ඇතුළත කතාවේ අඩුවීමක් වෙන්නේ. ඒක නැති කරන්න නම් අරමුණකට හිත බඳින්න. රූප කර්මස්ථානෙට හිත බඳින්න. ඒක කැමැති නැහැ. හිත කැමැත්තෙන් කරන එක නෙවෙයි. නමුත් මේ ඇතුළත කතාව නැත කරන්න තියෙන එකම ක්‍රමය. එනතම් පාප විතක්ක, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි අව්‍යාප නික්ඛම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන මේ වර්තමාන මොහොතේ හිත තියලා තියා ඇසුරු කරනකොට ඒක කාටවත් තේරෙන්නේ වර්තමානයේ හිත තියාගෙන ඉන්නකොට මෙතන පිනක් සිද්ධ වෙන බව. කොහොම හිතනවා ඉතින් වැල නැහැ නිකන් හිත තියනවා විතරනේ. පොදි පූජාවක් කරන එක හොඳයි නීට වැඩි. එහෙම දැන් සාදු සාදු කියලා බුද්ධ වන්දනාවක් කරන එක හොඳයි නේ කියලා අපි මේ අඳුරනා දීලා තියෙන පාප පුණ්‍ය સંદર્ભය අනුව මේ පවු නොකර සිටීම තමයි ලොකුම පින්කම කියන එක තේරුම් ගත්තේ නැති නිසා භාවනා කරන අයට අනික් කට්ටිය උලිහිලි බානවා. ඒගොල්ලෝ ආත්මාර්ථකාමී තනියම නිවන් දකින්න යනවා කැලේට ගිහිල්ලා පුළුවන් නම් අපි වගේ හිටපල්ලක නගරයට වෙලා මොකටද මේ ගිහිල්ලා අනවශ්‍ය දුකක් විඳින්නේ කියලා භාවනා කරන අයට ලොකු ස්වාමීන් වහන්සේ අපේ දර්ශනා පරපුර කියන පොතේ තියෙනවා කියලා පිළිච්ච padikkamakට තරම්ම සලකන්නේ බෞද්ධයා ඒ මනසට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් වණක් හදලා මිසක්කා ඒ මනස මේ දරණ මේ වාංගුව වාංගු වෙන ගතිය, හෙට්ටු කරන ගතිය කොහොමද මේ විවේකාගාරයක් අභිරමණය කරන්නේ? පාප මිත්‍යයන් අයින් කරගෙන ඉන්නේ කියන එක මොනම විදියකින්වත් අනුකම්පා චිත්තයකින්වත් බලන්නේ ඉතින් මේක බුදුජානනාංශයෙන් පෙන්වන්නේ බුද්ධ ආගමේ ඇතුලේ තියෙන අචාරුවක්, කුණු වෙච්ච ගතියක්. පිට මිනිසුකින් එහෙම නෑ. ඇත්තටම කියනවා නම් පිට ආගම කෙනෙකුට මේ විවේකයෙන් ඉන්නවා කියලා මිස්ටියක් ගල් කරනවා. බෞද්ධයා තමයි මේ භාවනා කරන්න පුළුවන් මේ කාලේ. ඔක් කිරෙන වැඩද තනියම නිවන් දකින්න හදන්නේ ඇයි? ඇයි අපි ඔක්කොම එකතු වෙලා සාමූහික වැඩ කරන්න බැරි කියලා මේ කියාපාන දෙයට ඇතුළත හිතවිලිත් වගේ වෙනවා. බාහිර ලෝකීය ජනමතයක් තියෙනවා. අන්න ඒ තියෙද්දි මේ හුදකලා වගේ කරන කෙනා පසේ බුදුජානන් වහන්සේ නමක් කියලා පච්ච කොටන්න එපා. ඒක පසේ බුදුජානනාසි උතුමක් විතරක් නෙවෙයි. අරියත්තේ පතර නැත්නම් ශ්‍රාවක බෝධිය පතන කෙනත් ඒක කරන්නේ. සම්මා සම්බුද්ධත්වයේ පතන කරත් ඒක කරන්න ඕනේ. කෙරුවොත් විතරක් අපිට මේ කාමච්ඡන්දේතර වූ ඒකච්ඡන්ද ඒක ඒකෝදි භාවය නුරුස්නා ගතියට විරුද්ධ වූ ප්‍රමෝදය නිදි කිරා වැටෙන ගතියට විරුද්ධ වෙන අරමුණ මෙනෙහි කිරීම ආදී ಗುಣධර්ම ටිකක් ඉතුරු වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒත්තු ගත්තොත් කිටියෙන් දවසට එක චිත්තක්ෂණයක් හෝ Taman ඉන්න ඉරියව්ව මෙනෙහි කරලා මම ඉන්නේ මෙන්න මේ ඉරියව්ව කියලා එක දැනගෙන සිටීම ලෝකේ තියෙන ලොකුම පිංකම කියලා. එයාට අනන්ත අප්‍රමාණ වාර ගණක් හම්බ වෙනවා කාර්යබහුල ජීවිතයක් ගත කරත් අරණ්‍ය ගත කරත් ඉන්න ඉන්න ඉරියව්වේ හැටියට ලදලද චිත්තක්ෂණේ සතිය පවත්තන්න එළඹ වාසය කරන්න එහෙව් ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම ලොකුම පිංකම කියලා ප්‍රාර්ථනා කරන කෙනෙකුට පැයක් වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පාත්තන්න පුළුවන් නම් ඒකේ යනාට තේරෙනවා මිහි බට සුරපුරකාර. මම පෙර පින් කරපු එකට ලැබිච්ච ආනිසංස වාරයක් තමයි මට ඉඳගෙන මුළු හදින්ම මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ගැතියි. ඒ චිත්තක්ෂණය මේ හැබෑ වෙනසෙන් පස්සේ තමයි ඉඳගෙන ඉන්නකොට මට දැනෙන්නේ මොනවද වැටහෙන්නේ මොනවද ඇඟෙන්නේ මොනවද කියන එක බලන්න කියන මේ සම්මත අනුග්‍රහිතයට බණ ඒ ඉඳගෙන ඉන්න එක බලන්න එක තමයි ලොකුම පිංකම මට කරන ලොකුම අනුකම්පාව මට කරන ලොකුම අත්ත කුසලයේ කියන එක තේරෙන්නේ නැති කෙනාට ඉඳගෙන ඉන්න සැලැස්වීම දඟ ගිහිලා යනවා. කටුබෙරේ දාලා පෙරලනවා. කුරුසෙට තියලා යන ගැහුවා වගේ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙක් ඇදගෙන ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන දානවයි කියලා කියන්නේ අපායට ගෙනියලා යම බල්ලකට බාර දෙනවා. ඒසහ කවදාවත් තව කෙනෙක් භාවනා මධ්‍යස්ථානට යොමු කරන්න එපා එයාගේ කැමැත්ත නැතුව. ඒක භයානක අකුසල කර්මයක්. භාවනා මධ්‍යස්ථානට හරි වාතයක්. එන මනුස්සයට එන්න දෙන්නේ මනුස්සයා කතෝලික වුණත් එකයි, කුෂ්ඨ රෝගියෙක් වුණත් එකයි, මුස්ලිම් මිනිසෙක් වුණත් එකයි. ඒ ඉන්නේ එයාගේ කැමැත්තට එයාට තේරලා තියෙනවා මේ ලෝකේ කියන්නේ කටුකොලක් කියලා. අම්මලාට ඕනේ දරුවන්ට නිවන් දක්වන්න. ඥානුන්ට ඕනේ මිනිහන්ට නිවන් දක්වන්න. මිනිහන්ට ඕනේ ඥානුන්ට නිවන් දක්වන්න. එලෙස් වෙන්නේ නැහැ. කවදාකවත් එන්නේ මේ මනුස්සයා සංසාර බය පහළ වෙන්නේ නැතුව Taman තුලින් මේ අසහනේ තේරෙන්නේ නැතුව මොකටද මේ ආරණ්‍යයකට ගෙනලා අතහැරලා කරන වැඩේ මාළුවකට දැම්මා පණුවෙද්දකට ගැපුවා මෙහාපර ජපන් කණ්ඩායමක් ඒක පරණ භාවනා ශාලාව තිබුණේ හරි සතුටු අනේ මෙහෙම තැන් ආයතනයක් වශයෙන් ලෝකේ පවතින එක හොඳයි අනේ ස්වාමීන් වහන්සේ අපි බුද්ධ ආගමේ ඒනට අපිට මේ වගේ වැඩ පිළිවෙලවන්නේ ඔබ වහන්සේ භාවනාවට බාර ගන්න අඩුම වයස කොච්චරද කියලා ඊට පස්සේ මං කෝ ඌට භාවනා කරන්න ඕනයි කියලා වැටෙන ඕන එකෙක් බාර අවුරුදු 120ක් ගියත් තව කවුරු හරි ගිහලා දක්කගෙන මෙහෙට ගෙනල්ලා දැම්මොත් අපි පොහොරට ගන්නවා මිසක් ඌ ඌ ගන්න දෙයක් නෑ මොන කරන්නේ ඌට ඕනේ නැත්තම් මේ මුළු සනුවරේම කියන අනේ අපේ අත්තම්මත් අම්මට මේ නිවන් දක්කන්න කියලා මෙහෙට ගෙනාවට ඌ දක්කන්න ඕනේ හරක් මරර ගන්න ඊට ගෙනල්ලා වැඩක් නෑ මෙහෙට එන්නේ තමන්ගේ කැමැත්තෙන් එන කෙනා මේ බාන තමන්ගේ කැමැත්තෙන් එන කට්ටියගේ ඒ තරුණ එන පිරිස කොච්චර අඩුද කියලා? එන්නේ ඒකයි ස්වභාවය. මොකද ඒගොල්ලන් තියෙනවා මේ පාප මිත්‍ර සහාය තියෙනවා. රාජධානි තියෙනවා. ජන සංනිවේදනය තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. ඉතින් අම්මලකට ලේකනේ හදලා දීලා තියෙනවා. ඒකනේ දිනුන කියලා පෙන්නලා දෙයි. ඉතින් උන් ඒකට බඳිනවා. ඉතින් අහන දෙයක් නැහැ. නිසා එන නාගෙන් තමයි දෙපාරක් අනින්න තියෙන්නේ තොපි එනවා ඒ ඉලන්දාරට එන්නත් නැහැ ඉලන්දාරය එතන හිර කරලා තියෙන තොපියේ තියෙන මොඩකම. ඉතින් මට බයිනවා තෝතෝ වරපල කියලා බණ කියනවා. ඒ කියන්නේ මොනවා කියන්නේ? කියන්නේ නැහැ. මේකේ මේ අම්මයි තාත්තයි කියන්නේ නිවන නැහැ. පවුලේ සම්බන්ධකම් කියන්නේ නිවන නැහැ. කොම්පැනි ගණන් නිවන්නව නැහැ. මට ඕන නම් මං යනවා. ඉතින් ඒක මේ රහත් නැයි මේ පසේ බුදුරජාන් වහන්සේ නමකට හේතු කරන්නේ කියන එකට මම මේ මතක් කරලා දෙන්නේ නැහැ මේක රහත් බෝධියටත් එක්ක සීලනවා. ඒක නිසා අඩු ගානේ මෙවැනි වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච කෙනෙක් වශයෙන් හෝ මම මේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණය මාත් එක්ක මට හම්බෙච්ච ලැබීම තමයි මේ පාප මිත්‍ර සහායෙන් දුර්වීම කියන්නේ කෙනෙක් තේරුම් ගත්තා නම් පාප වචන වලින් දුර්වීම කියලා තේරුම් ගත්තා නම් පාප හිතිලෙන් දුර වෙන්න ගත්ත ප්‍රයත්නය කියලා තේරුම් ගත්තා නම් වෙන මොනම පිනක්වත් ඕනේ මම යමක් නොකර සිටියා කියනකොට අන් ක්‍රියා හිත පිළිබඳව පුංචි අදහසක් එනවා ක්‍රියා කරනවායි කියලා කියන්නේ ඒ නොකිරිය සිටීමක් ක්‍රියා නැති හිතක් අහත්සරි හිත කියන්නේ ක්‍රියාව අකිරිය වෙන්න ඕනේ නිමිත්ත අනිමිත්ත වෙන්න ඕනේ පණිදිය අපණිහිත වෙන්න ඕනේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදී කියලා පරණ සින්දු තියෙනවා හරිද නේද? ඉපදෙනකොට හැම එකම හොඳයි. සුද්ධයි. ක්‍රියා හොඳ නැහැ. ක්‍රියා මොකද මේ කුසල ක්‍රියා කියලා අපිට අඳුන්ලා දීලා තියෙන්නේ අපි නටවන නලවන අපි ක්‍රියාවත් කරන සමාජයක්. ඒක උත්සන්නයි බටහිරි. වැඩිම ක්‍රියා තියෙන්නේ ලාස්වේගාස්. ඒක කාන්තාරයක් මොනම දෙයක්වත් උපයන්න බැරි භූමියක්. ඒකේ කාමේ තියෙනවා. සූදුව තියෙනවා. ඒ නිසා ඒකේ වැඩිම ආදායම ලබන ජන ප්‍රදේශය බාට ඇමරිකාවපත් කරගෙන තියෙනවා. ඒ මිනිස්සු මාස 8ක් හම්බ කරලා මාස 8ේම සල්ලි අතෙන් දරන් ගිහිල්ලා එතන ඉඳලා ජොලියක් දාලා එනවා. මෙහෙන් කවුරු හරි ගියාම ඇමරිකාවෙන් ගියාම මේ මිනිස්සු අහනවා මේ ලාස්ටි වස් කියලා නැද්ද? යන්නේ ඒ හම්බ කරන්න කී කාට ඉව්වට යන්න වෙලාවක් නැහැ. අපින් යන කට්ටිය ඇමරිකාවේ යන්නේ. එහි ඇමරිකන් කාරයෝ තන ගන්න මේ ලාස් වේගාස් ගිහිල්ලා නැත්නම් ඩිස්නිලන්ඩ් ගිහිල්ලා ටිකක් නටලා ඉඳලා. ඉතින් මේකෙන් තමයි අපි දරුවෝ යොමු කරලා තියෙන්නේ. අපි අධ්‍යාපනය යොමු කරලා තියෙන්නේ. අපි නීතිය යොමු කරලා තියෙන්නේ. අපේ සමාජ විද්‍යාව යොමු කරලා තියෙන්නේ. අර්ථශාස්ත්‍රය යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒකට පුළුවන් ද මෙච්චර ජනප්‍රවාහයක් අපාගෙන එක්කෙනෙකුට නෑ මේ අරණ්‍ය සීනාසනේ උදේකලාවේ විවේකය මට ඕන නම් මංගේ ගන්න ඕනේ. ඒක කරන්න දෙන්න තුමාව ඇදගෙන යනවා මේ පාප මිත්‍රෙක්. එහෙම නැත්නම් පාප හිතවිල්ලක් කියලා මේකට විරුද්ධව නැගී හිටින්ද ඒ ඒ පෞරුෂත්වේ නැහැ. එදත් නැහැ අදත් නැහැ. ඒක ගඟ දිගේ ඉහළට පීනීමක් කියලා සර්වඥංශ පෙන්නලා තියෙන්නේ. ඒ නිසා දැනට ඒකට සටන් කරන්න යන්න එපා. අටන් කරන්න දෙයක් නැහැ. එක දවසකට කොච්චර වෙලාවක් මාත් එක්ක මම ඉන්නවද කියන එක බලන්න. මම දැන් මේ මොහොතේ මෙතන ඉන්නවාද කියලා දකින්න එක මේ පාප සහායෙන් දුර වීමට ගන්න අදිෂ්ඨානයක් ඒ විසම ධර්මයෙන් අයින් වීමට ගන්න අදිෂ්ඨානයක් අපිට වෙලා තියෙන එක නුරුස්නා ගතියක් දැනෙනවා මම දැන් මෙතන ඉන්නවා කියන්නේ නුරුස්නා වෙලා නමුත් ඒක මේ පාප නැත්නම් මාර සේනාවලට කරන අභියෝගයක් ඒක නිසා මේකට පොඩි තල්ලුවක් විදියට නැත්නම් පොඩි උපමානයක් විදියට නැත්නම් පොඩි අත්විඳ ගන්න පුළුවන් විදියට තව පියවරක් ගොඩක් ඉස්සරහට තිබ්බොත් යම් කිසි වෙලාවක Taman මොනවාකට ක්‍රියා නොකර කියන උදාත්ත නිදර්ශනය ගමු ඇස් දෙක වහගෙන කය මෙහෙම තියාගෙන මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමට හිත ගියා හිත ගත්තා හිත ගන්න ඕනේ කියන සංකල්පනාවට ගියාට පස්සේ යම් වෙලාවක මුදුන්පත් වුණා නම් අප්‍රමාදයට හිත වැටුණා නම් සතියේට වැටුණා නම් විවේකයට හිත වැටුණා නම් උදේකලාට හිත වැටුණා නම් මොනවද මට වැටහෙන්නේ මම දැන් මෙතන ඉන්නකොට කියලා බැලුවොත් අපිට ඒක හරි අමාරුයි තව කෙනෙකුට කියන්න. මම දැන් මෙතන හිත ගියා මම ඉන්න බව දන්නවා එහෙම නැත්නම් සතිය තියෙන බව දන්නවා අප්‍රමාද බව දන්නවා උදේකලා වෙච්ච බව දන්නවා විශ්‍රාම වෙච්ච බව දන්නවා විවේක වෙච්ච බව දන්නවනම් ඒක හේතු ගන්නන විදියට තව කාට හරි කියන්නේ කොහොමද කියලා හිතලා බලන්න මොනම වචනයක්වත් නැහැ. අපි ගොළු වෙනවා. කුසලයේ කතා කරන්න බෑ. කතා කරන හැටි ඔක්කොම අකුසලයේ තමයි කතා කරන්නේ. මිටි මෙන්න මේ තියෙන අතරමැද තියෙන මේ හුරස් භාවයට මේ කියා ගන්න බැරිකමට මෙන්න මේම උපමාවක් මම දෙන්න කැමති 100%ක් ඒක හරි නෑ එකක් කතා කිරීම තමයි. ඊයාට පස්සේ මම දැන් මැරිලා නෑ කියන එක වැටේනවාද කියලා බලන්න. මොනම ක්‍රියාවක්වත් කරනකොට ඒක ජීවත් වෙන බවට ලකුන්නේ ප්‍රාණය කියලා කියන්නේ පණ කියන්නේ නලියන කම. අපි නලියන දේවල් ඔක්කොම නතර කරනවා. හිතාමතා කරන නලියන නතර කරලා වර්තමාන මොහොතේ හිත දාපුවාම මොකද්ද සංඥාවක් එනවා. නෑ මම නැట్లా නෑ කියන්නේ. මෙන්න මේ සංඥාව අතින් අපි සියල්ලම සමානයි. මේ සංඥාවේ ඥාන පිරිමකමක් නැහැ. මේ සංඥාවේ කාලයක් සහ දේශයක් නැහැ. මේ සංඥාවේ සැප දුක දෙක නැහැ. මේ සංඥාවේ අතීත අනාගතයක් නැහැ. මේ සංඥාවේ අතන මෙතනක් නැහැ. ඒ නිසා යම් වෙලාවක පරියන්කයට ගිහිල්ලා මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම ආවට පස්සේ තමන් උත්සාහ කළොත් මම මේ අත්විඳිනදී ඊට භවය කියලා ඕන නම දාගන්න, පැවැත්ම කියලා නම දාගන්න, ගතිය කියලා නම දාගන්න, ස්වභාවය කියලා නම දාගන්න, භාවය කියලා නම දාගන්න. භාවයට හිත ගිය ගමන් තමන්ට තේරෙනවා මැරිලා නැති බවට මොකක්දෝ ලකුණක්. මේක සතියේ අනන්‍යතාවය. ඒ වගේම තේරෙනවා මට නිින්ද ගිල්ල නැහැ කියලා. නිින්ද ගියානම් මේ අවදි ගන්න බෑ. ඒ අවදියට කියන නිින්ද ගිල්ල නැහැ. ඒ වගේම මට ක්ලාන්ත වෙලා නැහැ. නිසා යම් චිත්තක්ෂණයක කය ඉරියව පවතින තැනට ගියාට පස්සේ මොන කලබලය හෝ නිශ්ශබ්ද තැනට ගිහිලා බලන්න මම මැරිලා නැති බව දන්නවද කොහොමද දන්නේ මම කාටද කියන්න ඕනොත් කොහොමද කියන්නේ මට නිින්ද ගිහිලා නැති බව මම දන්නවද මම ක්ලාන්ත වෙලා බව දන්නවද? මෙන්න මෙතෙන්ද හිත ගත්තනම් කැමතිනම් මේකට නිවන කියලා කියන්නේ. මේක තමයි නිවන කියන්නේ. ඒක ඔච්චර දුරදිග තියෙන එකක් නෙවෙයි. මෙන්න මේක අපිට කරකට තියාගන්න බැරි නිසා මේකට අපි ප්‍රිය නැති නිසා මෙච්චර කිට්ටු මේ නිවන ළඟ තියාගෙන අපි අතීතය අනාගතය අතනයි මෙතනයි අරයයි මෙයයි ගැන නිවන හොයනවා. ඒ නිසා වර්තමානයේට හිතගත්තයි කියලා කියන්නේ ඉරියව්වට හිතගත්තයි කියලා කියන්නේ පාපමිත්‍ර ප්‍රාසාය අයින් කෙරුවයි කියලා කියන්නේ මේ ඝනසංගනිකාවෙන් අයින් වුණයි කියලා කියන්නේ කණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වුණයි කියලා කියන්නේ මකින් මේ වෙලාවේ මම ඉන්නා බවට ලැබෙන අත්දැකීම 100ට 100ක් ඒක නිමක් නෙවෙයි. මම මැරිලා නෑ කියන බවට දඟලලා නෙවෙයි පෙන්වන්නේ. දඟලන්නේ නැතුව ඉඳදිත් මැරිලා නැති බවට සංඥාවක් තියෙනවා. මම ක්ලාන්ත වෙලා නැති වට ග්ලූකෝස් දීලා වතුර බොන්නට ගහලා නෙවෙයි ක්ලාන්ත නැතුව දැනගන්නේ. ක්ලාන්ත නැති වෙලාවේ මම ක්ලාන්ත නැහැ අසීයෙන් නෙවෙයි සීයෙන් ඉන්නේ කියලා දැනගන්න මේ චිත්තක්ෂණයට කියනවා තදංග නිබ්බුති කියලා. මේ චිත්තක්ෂණේ කවදාකවත් මානසික ආතතිය නැහැ. මේ චිත්තක්ෂණේ කවදාකවත් අසහනි නැහැ. මේ චිත්තක්ෂණේ ඥාන පිරිමකම නැහැ. මේ චිත්තක්ෂණේ කවදාවත් වයසට යන්නේ නැහැ. මේ චිත්තක්ෂණේ ඉන්න හැම වෙලාවෙම තිරියංග. මේකෙන් මොනම කායික ක්‍රියාවකට හෝ වාචික ක්‍රියාවට හෝ මානසික ක්‍රියාවට චේතනා පහළ වෙච්ච ගමන් මේක විදුරු භාණ්ඩයක් කඩලා ගියා වගේ කඩලා. හැබැයි ආයෙ ගන්න පුළුවන්. කැඩීම මායයට බාර දෙන්න. ආයෙ ගන්න එක බුදුන්ට බාර දෙන්න. මම කොච්චර බුද්ධ පාක්ෂිකද බුදු පැත්තද ඉන්නේ කියලා බලන්න මේ හිත නන්නත්තර වෙන ඕනම වෙලාවක ආයෙ ඒක තැම්පත් වෙන පැත්තේ වගේ කීම තමයි ශික්ෂාව කියලා කියන්නේ. පිරිසුදු ජලකඩකට වතුර ගලක් දාපු ගමන් ඒකේ ජල තරංග නගින තාක්කල් මුඛ නිමිත්ත හරියට පේන්නේ නැහැ. මූණේ ඡායාව වෙන්නේ හැල හැප්පිලා. අඩිය පේන්නේත් නැහැ. ඉවුරේ ඡායාව පේන්නේත් නැහැ. ඊට පස්සේ ගල් නොදා නිකන් ඉඳ ওই චලන ගතිය නතර වෙන එක ස්වභාවය. ආයෙ ජලකට තැම්පත් වෙනවා. ආයෙ ගලක් දාන එක තමයි අපි මේ කරන චේතනාව. උලන් හුස්ම ටික වදින්නත් එපා ආයෙ තැම්පත් වෙන්න ඕනේ තැම්පත් වෙන ආයෙත් අර චලනේ පේන ඡායාව පේනවා ඒක ජලීය ගතිය ඒක නිකන් හරියට කොච්චර පයින් ගාවත් උතුරු කට්ට කරගලා උතුරට යනවා වගේ වැඩක් ආන්න මේ වගේ නිසල වෙන්න හදන හිතට ස්වභාවයෙන් නිසල වෙන හතර හිතට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන මේ කලබන් කිවිල්ල චේතනාපූර්වක කරන එක නතර කරන්න අචේතනික වැඩ ගොඩක් කරනවා ඒක ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ ආන්න එක නතර කරලා ඒක දිහා බලාගෙන ඒකට මම කී බව දන්නේ කොහොමද? අන්න එතකොට ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ. මගේ ආකල්ප කඟ වෙනුගේ තනි අඟක් වගේ ඒකචර වෙන්න ගන්නවා. ඒක සෙය්‍යක වෙන්න ගන්නවා. අද්විතීය වෙන්න පටන් අර ගන්නවා. උදේකලාව කියලා කියනවා. විවේකයේ කියලා කියනවා. විස්්‍රාම වෙනවා කියලා කියනවා. මේක තමයි අපේ ප්‍රകൃතිය. මේක විකෘති කරන එක තමයි මේ ඝන සංගණිකාවට එකතු වෙලා කතා කර කර ක්‍රීඩා කර කර මේක විකන හැබැයි හොඳ ලස්සන දේශනා ඉවර කරන්න ඉස්සලා හොඳ ලස්සන පැත්තකුත් තියෙනවා. ඝන සංගණිකාවේ ඉඳද්දිත් මේ විවේකේ ගන්න. ඒක තමයි අපි මේ ප්‍රතිපදාවෙන් කරන්නේ. ඉස්සලා නම් ජලකඩට මොනම දෙයක්වත් වැටෙන්නේ නැති වෙලාව තමයි අපිට ඡායාව පේන්නේ. ඊට පස්සේ නම් මම දන්නවනම වැටෙන එක නතර වෙච්ච ගමන් ඡායාව පේන එක ආයේ පේනවයි කියලා. වැටෙන එකට කරදර වෙන්න ඕනේ නැහැ. ඔය කරදර කරන එක නතර වෙච්ච ගමන් මේක ආදාසයක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වැටෙන එක වැටිච්චාවයි මම කදාන්නේ. මම හලහප්පන්නේ කියලා මේ හිත දිසලවිල කියලා පොතක් ලියලා තියෙන ඔය අචාන් සාතුමාගේ ඒක ලියලා තියෙන අපේ හදවත විල නිසලයි. කාමයේ කියන්නේ කෙලස් කියන්නේ කවුස්සන දේ. අවිස්සුවොත් මුඛ නිමිත්ත පේන්නේ, අඩිය පේන්නේ, විකෘති වෙනවා, එහා ඉවර ඡාය වැටෙනවා. අපි කෙලස් දාන්නේ හිටපු ගමන් තත්පර ගානකින් චිත්තක්ෂණ ගානකෙන් තැම්පත් වෙනවා. අන්න ඒක දන්න කෙනාට ආර්යයන් වහන්සේ කියලා කියනවා. එයා බය නැහැ කැළඹුණාට. එයා දන්නවා සද්දනකට කැළඹෙන්නේ නැහැ. නමුත් පුතඥය කරන තරම් කරන්නේ කලබන එක කලබලා කියනවා මට විකෘති දර්ශන පේන්නේ මගේ ස්වරූපේ මට පේන්නේ නැහැ විලේ අඩිය පේන්නේ නැහැ කියලා මොකද හේතුව කලබෙන නිසා ඒ නිසා මේ දේ තේරුම් ගතට පස්සේ ඒ තියෙන යෝන්සෝ මනසකාරය නුවණින් සලකා බැලීම ඉතින් ඒක නැත්තම් අර අර කලවම් කර කර ඒකේ මොක නිමිත්ත හරියට පේන්නේ නැහැ කියලා අඬන අඩිය අඩියට පේන්නේ පේන්නේ කියලා අඬන පොඩි බබෙක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා හිතාමතා කරන මේ අනුන් කලබන ගතිය සහ තමන් කලබන ගතිය නැතකරනද මේක ලොකුම කුසලයක්. මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ යමෙක් තව කෙනෙකුට කතා කරනවා නම් ඒ මනුස්සයත් කෙලෙසිලා තව හිතක් කෙලෙසෙනවා සහ ගහනවා අපරාධයට. සහ ගහනවා අපරාධයට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා තව කෙනෙක් එක කයිවාරු කෙලකෙනවා. එච්චරම පවක් නෙමෙයි පිටරට පිටතනක. මේකට ඇවිල්ලත් ඒ දේ කරනවා නම් ඉතින් ඒක අර තියෙන්නේ කල්ප ගානක් වද විඳින්න වෙයි කවදා විවේකයක් ලැබෙන එකක් නැහැ. ඒ මිනිස්සු නිරන්තරයෙන් ඉන්න හිතානාව මනසත් එක්කත් කතා කරනවා. ඒ මනසත් එක එක දේවල් වලට වැඩට යොදවන නිසා Taman එතෙන්ද ඇවිල්ලා කතා නොකර ඉන්න එක භාවනා මධ්‍යස්ථාන ලොකු ආඩම්බරයක් Tamanටත් ආඩම්බරයක්. මෙවැනි දේක් පුළුවන් අපිට gedara කරන්න. මෙවැනි දේක් පුළුවන් අපිට සැනකෙලියක කරන්න. මෙවැනි දේවල් පුළුවන් අපිට විවිධ ප්‍රසංගයක කරන්න. ඊතර ගීකම සැනසෙල් සැනකෙලි සංවිධානය කරන එක කරන්නේ. විවිධ ප්‍රසංග සංවිධානය කරන ඉතින් ඔක්කොම නටවන. ඒකට හම්බෙන අපරාධය තමයි අපිට විවේක ස්ථාන ගියත් කවුරු හරි ඇවිල්ලා වරෙන් මචං මාමුදේ නාන්න කියලා ඉතින් ආරම්භනවා. යර කරපු දේ තයින් සා අදවත් නතර කරන්න නතර කරලා මේකට යන්න ගියොත් ඔය නැවත විවේකේ තමයි ළඟට එනවයි කියන එක අවුරුදු 7ක් යනවයි කියලා බුදුහාමුදුර කියනවා උගාවක් අමාරු කෙනාට. මොකද දවස් 7ෙන් ගන්න පුළුවන්. ඒ මා බෝධිරාජ සූත්‍රය සඳහන් කරන උදේ දැනගත්තොත් හන්දාවේ ගන්න පුළුවන්. අන්න ඒක නාර කියනවා තීක්ෂණ බුද්ධිමත් ඇති කෙනා. ඒ නිසා අනුගුවිකට බාධා කරන්නත් එපා. මේ අපේ කරන මේ වනවාසී ජීවිතය නැත්තම් මේ ලෝක ජීවිතේ එකම දේ තමයි විද්‍යානිනකොට අවසන්ඩත් එපා. ඇක්චුලි මේ සංකල්ප වශයෙන් tempat පිටරින්ද ඒකට ක්‍රියාහිත කියලා කියන්නේ ඕනනම් කුසල ක්‍රියා කියලා කියන්නේ මෙන්න මේ විවේකයේ සැලසීම සහ විවේකයේ ලබා ගැනීම කියන මේ කුසල ක්‍රියාව දන්නවනම් ඒකට කාලයක් දේශයක් මොකක්වත් නැහැ ඥානවන්තයා. නැති කෙනා තමයි ඒකට මට මේක ලැබෙන්නේ නැති අරක නිසා මේක නිසා කියලා ගොඩාක් කනපින්දම් ගහන්නේ. ඒ නිසා මේ බණ තියෙන ඥාන හිම කනපින්දම් ගහන කෙනාට කනපින්දම් ගහන්නේ නැතුව ඥානවන්ත වෙලා ප්‍රයෝග ඥාන පහල කරගෙන අඩු ගානේ අනුගුවේකට බාධා කරන්න එපා. ඒක තමයි තමන්ගේ වේකටත් බාධා වෙන්නේ නැත්නම් කෙටි කාලින වශයෙන් හෝ ලබා ගන්න පුළුවන් නම් ඒක කවදාරි අබ්බැහියට කිය දවසේ එයාගෙන් සාසනයට ලොකු සේවයක් වෙනවා. සාසනෙන් එයාටත් ලොකු සේවයක් වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි අන්‍යෝන්‍ය සේවයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. බැරි කිසි වෙලාවක් අපිට ගන්න පුළුවන් මේ අවස්ථාවෙන් මේ ආසනෙම මේ මණ්ඩපෙ ඉඳගෙන අපිට මේ සම්බන්ධව ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් මාතෘකා කියන මම කතා කරන්න විශේෂයෙන් මේ අපි කරපු වැඩේ සම්බන්ධව එහෙම නැත්නම් අපි ඒතාවකාශ අධිකාරව දහනා කරලා දේශනා කාර්ය නිමාව සටහන් කරන්න සමාන නැහැ දැන් අපිට එහි අපි දන්නවා අකුසලයක් වැඩ කරනවා කියලා. නමුත් ඒ අකුසලයේ සිහියෙන් කරනවා. ඒ වගේ අවස්ථාවක ඒක කුසල් පැත්තටද වැටෙන්නේ අකුසල් පැත්තටද? හැබැයි සිහියෙන් අකුසලයේ කරනවා. සංසන්දනය කරන්නේ මොකක් එක්කද? අපිට මං හොරකමක් කරනවා. ඒ හොරකම කරන වෙලාවේ මම දන්නවා හොරකමක් කරන්න කියලා. දැන දැනත් ඒක සිහියෙන්ම තමයි ඒ හොරකම කරන්නේ. ඒකට ඒ වගේ අවස්ථාවක් ඒක නැතිනම් සංසන්දනය කරන්නේ වෙන මොන වගේ සංසිද්ධියක් එක්කද ඔය? කුසල් සිද්ධ දැන් අපි කුසලයේ අපි 100න් කරද්දී අපි ඒක දන්නවා කුසලයක් කියලා. අපි දන්නවා 100න් වැඩක් කරද්දී එතන සතිය පිටු නිසා ඒක පිනක් කියලා. නමුත් ඒකම අනිත් පැත්ත තමයි අකුසලෙත් අපි දන්නවා අකුසලයි කියලා. හැබැයි ඒකත් 100න්ම කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක්. සංසන්දනය කරන්න පුළුවන් කුසල අකුසල 80න් කරනකට. මේක මට තේරුණේ නැහැ. සතිය පිටීමක් කතාවක් නැහැ පිංකම් කරනවා. සතිය නෙවෙයි කරන්නේ සම්මතය ලෝකේ සම්මත හොඳ දේවල් කරනවා. සතියෙන් නෙමෙයි අකුසල් කරනවා. අනුන්ට කරදර කරනවා, සතුන් මරනවා, හොරකම් කරනවා. ඊට පස්සේ සතිය පිහිටියට පස්සේ කුසල් කරනවා, අකුසල් කරනවා කියන එකේ පොඩි දෝෂයක් තියෙනවා. මොකද සතිය කියනකොට චේතනාවක චේතනාපූර්වක කරන හැම දෙයක්ම සතියට බාධායි. නිසා ඊට පස්සේ සතියෙන් යුක්ත එකනා පින්කම් කරන්න යනවයි කියලා කියනවනම් එනම් පැටලෙනවා. සතිය සතියෙන් යුක්ත පින්කම් කරන්න හදනවා කියලා කියන්නේ ඒක හරියට මේ මේ අරක් මරණ තැනකට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරන්න හදනවා වගේ වැඩක්. සතිමත් එක්කනා කරන්නේ චේතනාව නැති කරන්න උත්සාහ කරනවා. හැබැයි කෙරෙනවා කියලා පාවිච්චි කරන්න පුළුවන් වචන. සතියෙන් ඉන්න එක්කනාගේ කුසල් කෙරෙනවා අකුසල් කෙරෙනවා. නමුත් සතිය බලවත් නිසා යොමුගා කවෝසිලි. සතිය යුක්තව අපි සතිමත් වෙන්න හදුවට අපේ අකුසල් හෝ ඒ හැබැයි හෝ කර්මජව නතර වෙන්නේ. ඒතර අපිට තේරෙනවා මට මේක ඕනේ නෑ මට නික්ලේශීව නිර්මලව ඉන්න ඕනේ. ඉන්න බෑ. ඉන්න බැරි මොකද හැබැයි නිසා. එහෙම නැත්නම් පුච්චර්චකන් නිසා, පෞෂත්ව ලක්ෂණ නිසා සහ කර්මජව නිසා. ඒකට යාට පේනවා දැන් මා හරහා යන්ත්‍රේ වැඩ කරන හැටි. මම මම අකුසලයට යොමු කරන හැටි මහරහත් සතෙක් මැරවෙන හැටි හොරකමක් කරන හැටි කාමීත්‍යචාරයක් කරන හැටි බොරු කේලම් හිස්සක පරිසර කියන්නේ නැති. ඒකට තමයි සංවේගයක් පහළ වෙනවා. සතුටුමත් වෙන්නත් ඕන මම නික්ලේශී වෙන්නත් ඕන. නමුත් මේක වෙනවා. හැබැයි මම කරනවා නම් එතන සතිය තියෙන බෑ. චේතනාපූර්වක කරනවා නම් යමක් ඒ කියන්නේ සතිය කියන එක දන්නේ. සතියෙන් අපි උත්සාහ කරන්නේ සචේතනික සියල්ල නතර කරලා වෙසි කියන දිහා දිහා බලන්න. එතකොටත් පිංකම් කරන්න හදනවා කියලා කියනවා උට සංග වේනාගේ අංග නෙවෙයි දෙන්න ඕනේ හරකෙක් කියන්නේ. අන් දෙකක් දෙන්න ඕනේ. සතිය පිහිටව ගත්තට පස්සේ හැබැයි පින්කම් වලට අපි හේද වෙනවා. අතුරු කරන කට්ටිය කියනවා ආ මේ මන් ටිකක් පූජා කරන වාත ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔයා ගිහලා මන් ටිකක් නෙලා නැන්නේ. හොඳයි ප්‍රශ්නයක් නැහැ මොකද කවුරු හරි කියනවා. එතකොට යාගේ ඉස්සත්තු වෙනවනේ. මමත් ඒ දේ කරන්නේ සතිය. හැබැයි මගේ උමනාට නෙමෙයි කරන්නේ. මගේ උමනාට කරන්න හදනවා නම් සතිය කියන එක තේරුම් ගන්න නැහැ. මූල ධර්ම වාසේ. මේ தත්ත්වයේදී නැවත ප්‍රශ්න අහුවොත් කොහොමද අහන්නේ? ප්‍රශ්නයට වර්ණකුවක් කොහොමද වර්ණගන්නේ? සිහියෙන් අකුසල් කරන්න බෑ කි. විසනාවක් වෙනවා කරදර. ඉතින් අකුසල් කරත හැකි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය. දරුවන් හඳා කරන්නේ මේ බණ්ඩා. මේ පරිසරයේ ඉන්නකොට අපි යන්නම් ක්‍රියා කරනවා අපි ගත්ත සම්මුතිය හැටියට. මම මට උනාට නෙවෙයි කරන්නේ අපි විවස්ථාවේ හැටි. නැත්නම් කවුරු ආවිලා මම චෝදන යෝජනා කරා. ඒක කළ යුත්තක් නම් මම කරන හැබැයි මන්ට කිසිම ඉනිෂියේටිව් එකක් නෑ ඒක කරන්නේ. මගෙන් හැබැයි ඔක්කොම ඉනිෂියේටිව් තියන අයට වැඩිය වැඩ වෙනවා. වැඩ වෙනකොට මම දන්නවා මේක මාති සිද්ධ වෙනවා හේතුඵල ධර්මයකට. කාගරි ආරාධනාවකට. මේක යුතුයකමක් ඉෂ්ට කරන්න. හැබැයි ඒක නෙමෙයි මම බලන්නේ මට මේක අර සත්‍ය බලන්න පුළුවන්. නඩත්තු කරන්න. ඒ නිසා එයාගේ මූලික අවධානය මේකෙන් වැඩියෙන් කුසල් කරගන්න, එෆිෂන්සි එක ගන්න, ලාභ සත්කාර නෙමෙයි. මේ හැල හැපිලි තියෙදි සත්‍ය පවත් ගන්න පුළුවන්ද කියලා කරන්නේ. ඒකට බලන්නේ එකනට පේනවා මෙයාගේ මෙයා සාධනීය කරන්නේ ප්‍රතිඵල නෙවෙයි. ඉන් නෙවෙයි. සත්‍ය නඩත්තු කරන්න පුළුවන්. ඉතින් මේ මනුස්සයා හැරෙනකොට කී හැකි ආර්ථිකයෙන් වශයෙන් පීඩන මනුස්සයා ලාභ සත්කාර දුන මිනිහයි සතින් වැඩේ කරන මනුස්සයා අතර ක්‍රියාවේ ලොකු වෙනසක් තියෙනවා. ඒක උඹට සතිය වැඩ දෙකම නිසා අනික් කරලා තේරෙන්නේ නැහැ. ඒ නිසා තියෙනවා මොටිවේෂන් තියරි කියලා එකක්. යමෙක් යමක් කරන්න පෙළඹෙන ජවයක් ඒකට බුදුන් කියන වේගය කියලා. ජවයක් තියෙනවා නම් කෙලෙස්. මොනවා හරි කරන්න කාට හරි ජවයක් තියෙනවා නම් කෙලෙස්. ඒ ජවයට අපි සංඛාර කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. හිතාමතා මොනවා හරි කරනවා නම් කෙලෙස්. අපේ හිතාමතා නොකරන හිතා හිතට කෙරෙනව දේවල් වගේ තියෙනවා. ඒවට කියනවා පෞරුෂත්ව ගති, රුචි අරුචිකං, කර්ම වේග. ඒක දිහා බලාගෙන මේ මම නෙවෙයි අපිට ජවයට යන දැන් මගේ ශරීරය, මගේ වචන එකකින් ඒකට යෙද වෙනවා. කර්ම යන්ත්‍රයෙන් යෙද වෙනවා. ඒකට තේරෙනවා මම අයියා කියන්නේ හිටියට මම 16ක් විතරයි. මම කවුදෝ මෙහෙවන ලද මෙහෙවීමකට යනවා. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් මට ආඩම්බරයක් නැහැ. මොකද මගේ පාන්නේ නෙමෙයි. මට choice එකක් නැහැ ඒක. මම මේකට යටහත් ඇහත්සි යටත් ඇහි. අන්න ඒක දකින්නකොට තමයි මනුස්සකම. ඒ යටත් ඇහිගමෙන් අපි අතර කිසිම වෙනසක් නැහැ. අපි හැම කෙනාම කර්ම විශ්ින්දන විධාන ක්‍රියාත්මක කරනවා. අපි හිතනවා මිනිහෙක් දුන්න විධානය කියලා නෑ. සම්පූර්ණ හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ බව දන්නේ කෙනා රහතන් වහන්සේ ආර්යයන් වහන්සේ. නෑ නෑ මේ මිනිහා තමයි මට මේ කෙරුවේ. මෙයා මාව නොමකට යොමු කරන්න හැදුවා කියලා ආත්මවාදයට දාපු ගමන් පුතඥෙක් වෙනවා. සමහරවිට ඒ වගේම කාමච්ඡන්දයක් හිතේ තියෙනවා. තියෙන බවක් දන්නවා. හැබැයි යම් කිසි ක්‍රියාවක් කරන්නේ නෑ. හැබැයි ඒ තියෙන බව දන්න එක කුසලයක් වෙන්නේ කොහොමද? තියෙන්නේ කාමච්ඡන්දයක්. අකුසලේ නැති නිසා, විද්‍යාව නැති නිසා. ඒ වුණාට ඒ ආසාවෙන් හිත බැඳිලා තියෙන්නේ. බැඳිලා තිබුණාට දැන් මේකේ තියෙන්නේ අදුමේන තෝයේන අනුප්පලිත්ත. ගියුම්පතේ වතුර තිබුණාට ගෑවිලා නැත්තම් ප්‍රශ්න නැහැ. අපිට මේ වගේ ලාභ හමුදුරන්නේ මම මැරුණා. කාමච්ඡන්ද හිතේ තියෙනවා 100න් ඉන්නවා. ඒ වෙලාවේ මම මැරුණා. එතකොට උපදින්නේ කොට. සති හිත මරණ වේලාවේදී වික්ෂිප්ත මනසේ මරුණත් හොඳ තැනට ගෙන්න පස්සේ සතුප්පාදේ ඇති කරලා දෙනවා කියලා බුදුහාමුදුරුවෝ සෝතානුදත කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. සෝතානුදත. සුතා දතා පරිවිතා මනසානුපෙක්කිතා ditthiya suppati viddha මේ ජීවිතේ එක චිත්තක්ෂණයක් හරි එයා සුදු වෙන අහලා තියෙනවා. හිතේ දරන්නේ. මනසෙන් මෙහෙවලා හිතලා තියෙනවා. ඊට පස්සේ අත්දකලා තියෙනවා. එහෙම කෙනා මරණ වෙලාවට වික්ෂිප්ත මනසෙන් මැරෙනවා. කවදාවත් අපායට යන්නේ නැහැ. හොඳ තැනකට ගිහලා ටික වෙලාවක යා කල්පනා කරනවා අපෝ මරණ වෙලාවේ අපිට මනසෙන් ගන්නේ මෙතෙන්ද ආවේ කොහොමද කියලා. ගිහලා තියෙන හොඳ තැනකනේ. ඒක වෙලාව තාම අමාරුවෙන් යාට සත්තුප්පාදය සතුප්පාදය කියන මම වාස්තු සතිය පිටවල තියෙනවා. මොන දෙයක් හරි දැනගෙන ඉන්න එක හොඳයි හොඳ නරක දෙයට වැඩිය. හොඳ නරක දැනගෙන ඉන්න එක. සතියෙන් ඉන්නේ මම සතියෙන් ඉඳලා. ඒ වන්ට පැහැදිලි නැහැ හැමතැනම උදාහරණයක් විදිහට මම මරපු සතෙක් මට මතක් වෙනවා අවසාන වෙලාවේ. මගේ මරපු බව දන්නවා ඒක අකුසලයක් කියලා දන්නවා සීහෙන්න ඉන්නවා. එතකොට හැබැයි හිතේ තියෙන්නේ අකුසල සතා මරපු චිත්‍රය හරි ඒක තමයි හිතේ තියෙන්නේ. එතකොට කොහොමද ඒකට සුගතියක එන්නේ? හිතේ තියෙන ප්‍රසාදිත අප්‍රසාද කියන එක දැනගන්න. ඔය කියන දන නෙවෙයි. සතික් මරුවා මැටි බව සී කිරීම ප්‍රසාද හිතක්ද පහළ වෙන්නේ අප්‍රසාද හිතක්ද? එතන මනාප හිතක්ද අමනාප හිතක්ද? රස විඳින හිතක්ද නැත්නම් ඒක එපා නොදකින් කියන හිතක්ද පහළ වෙන්නේ කියන එක කියන්න පුළුවන් දුසපේලා උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මානස වික්ෂිප්ත ස්වභාවයක් ද ඒ වගේ ඒවා කරපුව අපිට මතක් වෙදී පන්න කරපු අකුසල් මම කියන්නේ ඇත්තටම එහෙම ධර්මයේ නොදන්න කාලේ කරපු අකුසල් ඒවා සමහරට හිතට කුක්කුච්චයක් විදියට සැරෙන් සැරේ ඇවිල්ලා වද දෙද්දී ඒ ගැන සමහරට කලකිරීමක් ඇති වෙනවා කලකිරීම විතරයි අකුසල ඉතින් ඒ වගේ දාසමයක් කලකිරෙන්නේ නැතුව වෙන්න පුළුවන් නම් කුසලයක් ඒක ඒක බලන්න කොහොමද හඳුනන්නේ? මේ කියන්නේ ඒක තමයි මේ කියන්නේ. නැවත දේවල් මතුවෙන්නේ ඒක හීල් වෙන්න chance එකක් දෙනවා ආයතරයක්. කරපු දේ මතක් වෙනවා. මතක් කරනකොට බලන්න ඒක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි. නැත්නම් විවේක නිසාම විරාග නිසා නිරෝධ නිසා පරිසරයට විවේකයෙන් බලන්න හේතුඵල ධර්මයෙන් එදා සිද්ධ වුණා. දැන් පශ්චාත්තාප වුණොත් අකුසලයේ දැන් කෙරෙන්නේ. සන්තෝෂ වුණොත් දැන් කෙරෙන්නේ. පිනකුත් නිතෝ පවකුත් නැතුව පහයකුත් නැතුව අමනාපකුත් නැතුව පශ්චාත්තාප වෙන්න ඉන්න පුළුවන් නම් ඒකටයි සතිය කියන්නේ. අරමුණක් එළියට බලාගෙන ඉන්න ඉතල. ඒක අරමුණු කරනවා. අරමුණු කරලා නොසලෙන මනසකින් ඉන්න පුළුවන්. පුළුවන් ඒකයි බුදුහාමුදුර අපිට දෙන මේ ආදර්ශය. පුළුවන් නම් අර කුසලී අවශ්‍යුණා. අර sorry අකුසලේ ඒක ඇවිල්ලා ආයෙ උසාවියට ගත්ත ඇපිල් කෝට් එකට දැම්ම නලිෆයි. ආයෙ නැහැ. ඒ නැත්නම් ආයෙ එනකොට අච්චර වේගෙන් ඉන්නේ නැහැ. ඒකේ තියෙන දුක්ඛ දනවන ගතිය අඩුයි. ඒ නිසා පව් ඔක්කොම අකුසල් අහෝසි කරන්නයි පරණේව ආපහු එන්නේ. එන වෙලාවේ පශ්චාත්තාප වුණොත් අලුත් කර්මයක්. නඩුව තව අවුල් වෙනවා. බුදුන්ස කියන්නේ මේ දැන් ඉවදියත් බලලා දැන් ඉවදියා බලනකොට කයි දියා බලනකොට කුසල කුසල ඉන්නේ නැහැ. ඒකයි ඒක එපා වෙන්නේ. අරක මේ අනාප වෙනවා. මොකද හිත කුප්පනවනේ, අවුස්සනවනේ. ආවට පස්සේ මේක එන්නේ සදාචාරවාදයත් එක්ක. මේකට පශ්චාත්තාප වෙන එක හොඳයි කියන මාර බලවේගයත්. ඒකයි ධර්ම ආගම කියන්නේ. අහගෙන අපිට කියනවා පශ්චාත්තාප වීම විය යුත්තක්. මොන තරම් පාපකම්ද කියලා අපිට ආගම උගන්වලා තියෙන කුමාරද මේ පස්චා පරණදී වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්න ඕනේ ඒකයි බයලජ්ජාව කියන්නේ. ඒකයි ඉන්දිය සංවරය කියන්නේ. ඒකයි සීලය කරන්න කියලා. වැඩිම වෙච්ච දේවල් කල්පනා කරගෙන හරක් අමාරා කරනවා කියන එකක් තියෙන රීග්‍රිටේෂන්. ඒකනේ මිනිස්සු කරන්නේ. ඒ මිනිස්සුන්ට ගොඩේම නැහැ. ආර්යයන් වාසේ දන්නවා මේ මායя අර පරණ පව් දාලා දැන් මම අවසන් හදන්නේ මට මේක නොසලී සිටීම බුදුහාමුදුරු දීලා තියෙන එක මේක අතීත දෙයක් බව දැනගන්න මනෝ විකාරයක් බව දැනගන්න මේ හේතුඵල ධර්මයට සිද්ධ වුණා මම මේක ආවයි කියලා සතුටු වෙන්නෙත් නෑ අසතුටු වෙන්නෙත් නෑ යෝනිසමංස්කාරය දැම්මොත් අහෝසි වෙනවා අකුසලේ අයෝනිසමංස්කාරට આવත් අලුත් කුසල රාශියක් චිත්‍රීජයක් පටන් ගන්නවා ඉතින් එතෙන්දී අපිට සුද්ධ අවස්ථාවක් හම්බ වෙනවා යෝනිසමංස්කාර අයෝනිසමංස්කාර අනුව මේක එක්ක අහෝසි කරන්න පුළුවන් නැත්නම් අලුත් කේසයක් පටන් ගන්නවා පුතඥය කියන්නේ ඒකෙන් අලුතෙන් එකක් පටන් ගන්න පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙන්නේ එයාගේම අමනකම මිස කන්නාම දෙවන්නේක බලපෑමක් නැහැ. ඒ කියන්නේ ආවරණ දැන් මතක්කද මතක් කරන අකුසල උපේක්ෂාවෙන් බැලීම තුලින් මේව අවශ්‍ය වෙලා යනවා. මතක් වෙන්නේ කොහොඳයි කියලා ගන්න. ඉගෙන ඇපිල් කෝට් එකට අරන් තියෙන දැන්. ඇපිල් කෝට් එක දැන් අහන්න ඊට පස්සේ අපි තීන්දුව කරනවා මේක බුද්ධිලෙක් බේදක් මත නැහැ. දැන් ඔක්කොම දන්නනේ මේ මතකුන් නැත්තම් කේසයක් නැහැ. ඒ කියන්නේ ෂෝඩින්ජන් කිව්වේ උඹේ කොන්ෂස්නස් එකට ඔබ වැටුනේ නැත්තම් කේස් එකක් වෙන්නේ නැහැ කලස් වෙනවා උතන. මෙටීරියල් එක වට පස්සේ නෝන මතක් කරේක අල්ලපු නිසානේ. අල්ලි උඹනේ. ඒ අල්ලපු එක දිහා බලන එක හේතුඵල ධර්මයක් මිසක් අනේ මතක් වීම හේතුඵල ධර්මයක් මිසක් පුද්ගල ભેදයක් නෑ. දැන් මේක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම මේ වෙලාවේ මට දැන් මතක් වුණා පශ්චාත්තාපන වෙන එක විතරයි main thing is not to worry කියලා. ගත්තනම් මතක් වෙන්න වෙන්න තියෙනවා. දැන් නම් නිවන් දකින්නයි හදන්නේ. එරියස් ඔක්කොම ගෙවන්න නෑනේ දැන්. ගන්නවා <laughs> කේසස් ඔක්කොම ගන්නවා. ඒ කියන්නේ වැඩේ සුද්ධ වෙන්න හදන්නේ ඉවරයක් කරන්න වෙන්නේ මේ concept එකට දාපු ගමන් හිත නිවන් දැක්කා වගේ. කියන පුළුවන් තරම් මට බලනවා ඔබට ගහලා බැලලා දෙනවා මේ සමාවියල්ලා. දැන් මට පවක් තියෙනවා නම් වන්දි කරන්න තියෙනවා නම් කර්මාකල මම මැරෙන්න ඉස්සලා දීපම් මම දෙයක්. ඒකට කියන්නේ දෙය ධම්මේ. මේ අපි සාංගික දෙයක් හෝ අන්තර්දයක් පරිහරණය කරලා වරද්දලා තිබුණා නම් ඒකට වස්තු ගෙවන්න ඕනේ. ඒ මාසේ ඉල්ලපු එක නිදානයක් වගේ. නොදී හිටියනම් කර්මයට යනවනේ. නැසෙ ක්ලේම් කරා නම් ඒට ඇවිල්ලා මොකද්ද කියන්නේ මේ භණ්ඩදී කිය. දැන් කියනවා භණ්ඩදී කියන එකක්. මෙයා මේ මට දුන්න තියක් තියාගන්න කියලා. එයා කමරලා කියලා මම පාවිච්චි කරා. මම මැරලා නැතුව පස්සේ ඇවිල්ලා කියනවා අසවල දේ මන් දුන්න දීපක් කියලා. ඉතින් මෙයාට කියනවා ඔබ මැරෙයි කියලා හිතුවා මොකක් හරි කියලා කිව්වා බෑ මූ දිගටම ඉල්ලනවා නම් මම පාරදීකයි. විශ්වාස දිවිදයක් ගත්තා. ඊට පස්සේ මෙයාට කියන්නේ මට බස් ආසනේනේ මාත් ආසනේනේ මම පාවිච්චි කරනවෙන්නේ කොච්චරක් දුන්නොත් භාණ්ඩ වලින් වා කොම්පෙන්සේට් කරන්න බෑ මෙයා හා කිව්වොත් මම දිනුවා තුන් ගුණයක් හරි කමන්නේ බෑ බෑ බෑ දීපු දෙම මට ඕන කිව්වොත් එහෙම ඉතින් අතර මිනිහා ඒකට ෂැලොක් වෙනවා ෂයිලොක් කොහොමද මස්කිලෝ කියනවා මෙයා සාසනේ නම් යට ඉන්න බෑ එනවා මට මෙච්චර පාඩුවක් වුණා පාඩුව දෙනවා ඒකට විනිශ්චය මේ කර්මචාරික නිකාට අපි යනවා. විඤ්ඤාචාරික කියලා කියනවා. මට මේ බඩුව දුන්න විශ්වාසය විශ්වාස ගහ විනාශ කළ මෙයා කෑවා. මම පස්සේ ඉල්ලෙනකොට කිව්වා මෙයා දැන් කියනවා බඩුව ගන්න කියලා. ඒක ඔබතුමා විනිශ්චය කරන්නේ සාධාරණයි. ඒක බඩුව දුන්නනේ. දැන් අවදිනේ. ආ මේ වගේ තමයි නැවත මතකෙට එන වෙලාවේදී ඒක කියවන්න. යන්න මම මේකට ගෙවන්න ලෑස්ති. මොකද මේ <coughs> වෙලාවේ මානසිකත්වයේ මගේ ඇති වුණා. මම නෑ කියන්නේ. හැබැයි ආව කේස් එක දීපේක මට අහෝසි කරගන්න chance එකක්. ඒක තමයි යෝනිසමනස්කාරය. මේ මතක් වීම කරදරයක් කරගත්තා නම් එනේන ගානේ අනුසල් කරගන්න. පශ්චාත්තාප වෙනවා. එකම එක නැවත නැවත එන්න පුළුවන් ද? දෙවෙනි දේ ඒකට අච්චර බලවත් නැහැ. ඒක පර්ෆෙක්ට් තීරියක්. එක සැරයක් මතුවෙලා ඒකට පශ්චාත්තාප නොවි ඒක යට යනවනේ. සප්‍රසමයි. දෙවෙනි දේ එනවා. ඒක කවදාකවත් අච්චර පිච් එකට යන්නේ නැහැ. ඒකෙන් පේනවා ලස්සනට ග්‍රාෆයක් හදනවා. එන්නේ එන්නේ අනුපස්සනා කරන්න කරන්න විපස්සනා කරන්න කරන්න ඒක ඉහළ යන ගාන එන්නෙන් අඩු ඒක බුදුරජාණන් වහන්සේ විතර කවුරක්වත් දැකලා නැහැ. එකම දේ නැවත නැවත එනවනම් එරියස් ගෙවන වැඩක් වෙන්නේ. දෙවෙනි හැරේ පළවෙනි හැරේ තරම් දඩුවක් බරපතල නැහැ. පුත්තත්ඥයේ දෙවෙනි හැරේ වැඩි තුන්වෙනි දෙවෙනි හැරේ ඊගාසට සමානයි හෝ බරපතලයි. පශ්චාත්තාපයේ ඉතින් සීදී නසා ගන්නවා පැනික් ඇටැක් එනවා හිස්ටරික් ක්‍රොනික් මේ හිස්ටරික් ෆැන්ටසිස් uh, එන්න පටන් ගන්න පිස්සු වෙනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ Uh, historic mm, fantasies become a day to day unsatisfactoriness අපි කවුන්සලින් වලින් කරන්නේ හිස්ටරික් පැනික් ඇටැක් එක day to day unsatisfactory කරන බාටපත් කරලා දෙන එක විතර නැති කරන්න බෑ අරක පීස් මීල් එකට ගෙවලා දාන්න මේක හෙල්දි මයින්ඩ් එකක් පැනික් ඇටැක් ඇවිල්ලා අරමස මම මැරුවා දැන් මම මැරෙයි කියලා ඩාඩිය දාන කැමැත්ත නැගිටින් නයිට් මෑස් එන්නේ නිස්තිරිත වෙන එකට කියනවා. ඒකම ටික ටික මෙයාට දෙනවා. දැන් අකුසල් දේවල් තියෙන විදිහට පිංකම් කරපන්. අපරකම් කරන්න තියෙන්නේ දැන් අපිට ෂේප් කරන්න තියෙන ක්‍රමය තමයි පුළුවන් තරම් අපේක්ෂා විරහිතව දන් දීපන්. සතුම් මඩලා තියෙනවා අපේ දාන දීපන්. ඒක ඒක ආරය ඔකියුපයි කරන්න තියන්නේ. ඒකවල අරකින් අකුසල එනකොට එයා පිළිගන්නවා මම ඒක බාර ගන්නවා. මේක පශ්චාත්තාප වෙන්න මම ඒකට බුදුහාම අපිට කම්පෙන්සේෂන් දෙන ක්‍රමයක් දීලා තියෙනවා. එයාට නෙවෙයි කියවන්නේ වෙන කෙනෙකුට. දිගට කරන යනකොට මේක ඇටැක් එකේ වේගය අඩු වෙන එක දකින්න එක පුදුමාකාර සාන්තියක් ධර්මයේ නැවත නැවත රීටරේට් වෙනවා. ඒකම ජීවෙන්න පටන් ගන්නවා. මම දැන් මේ ලෝකේ මේ වෙනකොට මං විතර ඒක විඳපු නැති කෙනෙක් ඇත්තම නැත්තර. පුදුම අකුසල අපරාධ කරත් නෙමෙයි. මට නැවත නැතිනවා කවුරු හරි මෙහෙම කියනකොට මට හිතෙනවා කොච්චර ඇඩ්වාන්ටේජස් කියලා. මට කී සැරයක් ඒව ඇවිල්ලා තියනවාද? ඕගොල්ලෝ ගැන සැලසුම් කළා මං කරලා තියනවා. මට මට හිතෙනවා මේ මහානකමක් මේ සත්‍යයක් නොතිබුණා නම් මම මෙලොවදීම අපායට යනවා. කරපු අපරාධ නිසා දැන් මම පුදුම සතුටකින් කතා කරනවා. මට තව ගොඩක් ගෙවන්න තියෙනවා. මම සතුටින් ගෙවනවා මට පේනවා ඒකේ ඉන්ටෙන්සිටි එක අඩු වෙන අඩු වෙන අඩු වෙන යනවා. වැඩි වැඩි කල්යනා මිත්‍ර හම්බ වෙනවා. වැඩි වැඩි සද්ධර්මයට යනවා. ඒක පාපොච්චාරණය කරන මිනිස්සු වැඩියෙන් හම්බ වෙන්න පටන් ගන්නවා. ඒක මට මගේම ධර්මය ඔප්පු කරලා පේන. බුදුන්නේ ඔප්පු කරන්නේ. තවත් අවකාරයක් ඔප්පු කරලා පේනවා. වාසිය ගත ක්‍රමේ හරියි. බුදුහාමුදුරුවෝ ඔකයි කළා දින අපි දෙන්න සොඳන එකතු වෙලා. අපි දින අඩුපාඩු පන්තික ඇලියකුණ නෑම්බිලින් වහගෙන ඉමු. අයියා වෙන්න යන්න එපා. සුද්ධවන්ත වෙන්න යන්න. රහත් උනායි කියපෝ ගමන් කෙලගත්තා. ඉවරයි. ඉතින් ඔක්කොම ඊට පස්සේ මල් මාල දාන්නයි බුදුරස් බලන්නයි පටන් ගන්න විනාසයි. අන්න රත් වෙන්න දෙයක් ගහන්න. රත් වෙන්න දෙයක් ගහගෙන මට මට අඳන්න එන්න එපා. උඹලා දන්නේ නැහැ මං කවුද කියලා. අමාරුම ගැටේලිය හරි තද කරගෙන ඉන්නේ. රඩවලා ගියොත් අඟුලි මාන. අර පැත්තට ගියා. ඔයගොල්ලෝ වගේ මට බ්‍රේක් නැහැ. එහෙනම් මේ යන පාරේ යන්න වැඩි ඕනකටදී අන්දන් දෙන්න එපා. වැරදි තියෙන බව හරි වඩක් තියෙනවා වගේ තියෙනවා. දිනකම කිල්ලෝට වුණ තියෙනවා කියලා නම් බුද්ධාගම. අන්දන් දෙනවා නම් මට පේන්නේ ධර්මවාදයකට වැඩිය පෞකාරයි. ඒ නිසා අපි ඔක්කොගෙන් පවු තියෙනවා. ඇත්තටම කියනවා අපිට නෑ පවුල වෙනසක් නෑ. ඔය මං කියවට මං ගොඩක් අපරාධ කරලා තියෙනවා කියලා. බලනකොට එකයි. ඉතින් අපිට අම්මයි තාත්තයි එක මේව කතා කරලා දැන්නේ. අපිට ඉස්කෝල ගන්න ගුරුවරුත් එක්ක මෙහෙම කතා කරන්න පුළුවන්. මෙතනනේ බුදුහාමුදුරුවෝ අපි ඒකනේ සබ්‍රක්‍මචාරීන් කියන්නේ බය නැතුව අනෙක් කෙනාට කියත හැකි. ඒකට අපි කියනවා සබ්‍රක්‍මචාරී. එක හැලියවත් කරන මිනිස්සු. භ්‍රමචාරී වන්නා. මේක කල්යන මිත්‍යක් කියන්නේ. ඒක වෙන්නේ ජීවිතේ හැමදාම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡාකදීෝ කමඨාන් සුද්ධ කිරීමේ බොහොම මේ මුඛ්‍යම කතා කරලා වමාරලා දාන්න පුළුවන් නම් වමිත කියන වචනේ බුදුන් පාවිච්චි කරන්නේ ඉච්ඡර සාන්තියක් නැහැ. මේ අතින් බලන කාන්තාවන්ට අපහසුතාවක් තියෙනවා. අපිත් එක්ක මෙයාගේ කතා කරන්න වෙලාවක් ඉන්නේ ගෑනු පිරිමි ප්‍රශ්න නිසා. ගෑනු අය අතර වෙන හෙලි කිරීමේ දක්ෂකම නැහැ. පිරිමි පිළියම් අයින ගතියක් තියෙනවා. ඊට පස්සේ හෙලි කරන්න පුළුවන් ගතියක් තියෙනවා. කාන්තාවන්ගේ තියෙන ඒ ෂටගතියක් නැහැ සමහර හෙලි කරනවා. ඇත්තටම හෙලි කරනවා. එතකොට අර කාන්තාලාලීත්වේ නැහැ. ඉතින් ඒකෙදි කාන්තාවල තියෙනවා මොකද්ද ආවේනික දුකක් කියලා පඬිස්සංශ කියන්නේ. හෙලි කරන්නෙත් නැහැ, හෙලි කරන්න දක්ෂ නැහැ. මායාගති කවයක් තියෙනවා. පිරිමින්ගේ තින්න හැම ගෑනුලින්ගේ තියෙන පිරිමි. කරන්න දෙන්නේ. ඒගොල්ලෝ සම්බකෝලයි යති දෙ කියන්නේ නැහැ, චරිචුරු ගන්නවා, නිකම්ම වාපාණ්ඩ හදනවා, සුද්ධවන්ත වෙන්න හදනවා. ඉතින් ඒගොල්ලන්ට සාදා සංවේදනයක් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක වන්න බෑනේ ඒක. තව ගෙමුණට පස්සේ තමයි මේ බුදුන් ගැන විශ්වාසය ධර්මය පිළිබඳව විශ්වාසය විශ්වාසය මම මේ අදහන කෙනා බුදුන් නෙවෙයි. හැබැයි මම බුදුන් වගේ කියනවා. එයා වෙලාවට බුදුහාමසෝ කරගන්නවා. ලෝය කෙනෙක් කරගන්නවා වගේ නඩුවට කතා කර ගන්නවා වගේ කරලා කියලා ගන්න. එයා මාව එක්ස්ප්ලොයිට් කරා ප්‍රශ්නේ නැහැ. මම ඒකට මෙහෙ තිලිස්සලා. ඒකට විශ්වාසය එනකොට සෝවන් වෙනවා. අර මම සීලයක් කියලා කියන්නේ ඕකනේ. මේ අනම්මනම් සීල නෙවෙයිනේ ඕන කරන්නේ. ඉක්මීමක් කෙස්සෝ තමන් කරන දේ ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම් ඒකෙන් එහාට යන්නේ වසීලා බල පරාමාසනේ මන බල වාතනේ මේකේම නෙවෙයිනේ අඤ්ඤමඤ්ඤ උත්තාපනේන අඤ්ඤමඤ්ඤ පච්චේන ආදි කතා හේස පාසෝති දෙලි කරන බමනේ පහසුවක් වෙන උදාහරණ කිව්වෙච්චරයි දීලේ කියලා දෙලි කරපන් ඒක ට්‍රස්ට් වදිනසක තියෙන්න ඕනේ අපි ඔක්කොම ඉන්න සර්කල් එකේ ඉන්න ඕනේ ඒක හම්බ වෙන්නේ ඒක මට කවදාකවත් පැවිද්දකින් හම්බෙලා තිබුණේ නැහැ ආරාම සංසම් වෙනකම් සංකේතය හරියක් හම්බෙලා තියෙන ගියන්නේ විතරයි. ගියෝ ඉන්නවා මට මට අදහන්න පුළුවන් ගියෝ ඉන්නවා. මම ඊට පස්සේ දැක්ක බොරුවෙන් පන්දි ස්වාමීන් වහන්සේ කිසි කැතක් නැතුව තින්පව් දෙක වෙනසක් නැතුව කියන්න පුළුවන්. කවදාකවත් මොන දිහා බලලා නැහැ උත්තර දෙන්නේ හරියට කාරණාව බලලා. ඔව් වෙන කතා කරුවට මේක ප්‍රශ්නයක් නැහැ. කතා කරන දේ හරියට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඕන කෙලසයක් කරන්න. ඉතින් මේ පිට මම කවදාවත් වෙනම කිසි කෙනෙක් මම දැකලා නැහැ. ඔක්කොමලා චාතු කරන්නේ. මේ මොනිච්චාව කියලා අපි කියන්නේ. ඒකත් එක්ක මේ සතියට කිට්ටු කරනවා. චපල වැඩිත් ඒක ගන්න. චපල දේවල් දින්නේ කතා කරන්නේ. ඵලයක් හොයන්න උඹ ආදී චපල ස්වාමීන් වහන්සේ මට අවසර දැන් දාන දෙන්න කියන සමුදෙසින ලෝභය නැති වෙන්නේ. ඒකට ඔතන පොඩක් මම මේ තියෙන ගැටෙනවා කියලා. ගැටිය මොකක්ද කියලා කියන්නේ ධර්මහත්ය වගේ කියන්නේ මම දානෙ දෙන්නේ ලෝභය නැති කරන්න. ඒක තමයි චේතනාවක් කියන්නේ. චේතනාව නිසාද ලෝභය නැති වෙන්නේ දාන නිසාද ලෝභය නැති වෙන්නේ. නමුත් දානෙ දෙන්නේ චේතනාව මුල් කරගෙන චේතනාව අවශ්‍ය නැහැ. දාන දෙනකොට පින්පල් අපේක්ෂා කරන චේතනාවක් ඕනේ දෙන දේ දීපන් දීලා දාපන් කියලා ඥානන්දහමතු කියන්නේ දීලා දානවා කියලා. ඔය චේතනා පහල කිරි වෙන්නම පැහිය වෙන්න ගිහිල්ලා අපරාධය ඊයන තියාගන්න දානවා. චේතනාව කොන්නේ නැසගෙන බඩගිනි හඳුන්නේ කන දෙයක් නැති මලක දින දුන්නා. ඉතින් ආව මොකාවචම කොට. බෞද්ධෙක් මේක මට දීලිවල මේක පිංපමුණවා වේ මේ බුරි අනි දුන්නොත් හොඳයි ඉන්දියාපන් දුන්නොත් මොකුත් නැහැ මට කියන සාන්ත වදුක්කයක් වෙනවා මට වතුර තිබයි මේක දෙන්න මොන චේතනාවක්වත් ඕනේ නේ need indeed අවශ්‍යතාවය සපුරනවා ඒක බුද්ධහම දැනගන්න ඕනේ බල්ලෙක් කයිලා දඟලනකොට උඩ තියෙනකොට වතුර දෝනේ කණ්ඩ දෝනේ කියලා ඌ ඒ කරන ගතිය උඩ දෙනකොට අනේ බැල්ලිය ඕක මේ උපදීලා දරුව පැටව ටික අල්ල මලත් කිරි ටිකක් දීපන් කියන්නේ. මේ චේතනාවමයි කක්කා. අපි තියෙන හැම චේතනාවක්ම පාපතරයි. අපායලායි. අචේතනික හිත තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මේක කෙරෙන දෙයක්. අනුකම්පාව කියන්නේ කවුරු හරි දකිනකොට කම්පාවක් ඇති වෙනවා. මේක කරන්න හිතෙනවා. මගේ නෙවෙයි ඒක. මේ පරිණාමයෙන් අපිට ආපු දෙයක් මේ. ඒක බුදුසසුනේ අනුකම්පාව වශයෙන් අරගෙන තියෙනවා. අනුකම්පාව කියන්නේ මාතයතන් යන්තුතා. දඩියකටදී මාවකේ තියෙන මවුනුවන ඒක සබ්බ භූතේසු නම් තමන්ගේ දරුවට නෙමෙයි. සබ්බ භූතේසු කාට හරි අවශ්‍යතාවයක් දැනෙනවා නම් දෙන්න. ඒ තේරුම් ගන්න පුදු වෙන්න ඕනේ. අරමිතා පිළිලා තියෙනවනේ මේ මනස මොකද්ද මේ කියන්නේ? සමහරට වචනෙන් කියන්නේ නැහැ. කියන දේ තේරුම් ගන්න එයා ඉන්න දැන්න මං ගිය ගමන් තංගලා දෙන්නවනේ මට. දැන් කියනවා මාසියා මොකද ප්‍රශ්නේ මේ කියලා කියනවා මෙතන මම කියන කාරණේ කියනවා ඔබ ගෙදර වගේ පාවිච්චි කරලා මේක අරගෙන ඵලයන් කියන උහරකන් වලට බය වෙනවා ඒක උගේනේ දින තේතනාව යහපත් තේතනාවක් දින තේතනාවක් නෑ මෙතන ඒක දෙවෙනවා තේතනාවක් ඇති වෙන්න තේතනාව දුන්නා නම් දීවන් නෙවෙයි තේතනාව දුන්නා නෙවෙයි එහෙනම් ගත්තා දෙනවා කියලා මම දැන් පවිත්‍යාග දෙන බවට මම සාක්ෂි වෙනවා විතරයි නෑ මම <laughs> සාක්ෂි වෙනවා මම විශ්වාස කරනවා මම විට්නස් කරනවා සරෝණක බුද්ධිමත්න බඩුව ගැදෙන අය හිතනවා මගේ මේ අයිතිකාරයයි කියලා මම කියනවා මන්ට අවශ්‍ය දෙයක් තියෙනවා මේක අරගන්න දෙන්නත් යන්නවා යාර කියන්නේ මෙතන තියෙන කැමති ප්‍රමාණයක් ගන්න කාපිරියා නම් කාලා නැිනවා මම ඕන කරන්නේ මම කිෂමේ තියෙනවා කාබන් කියලා ඌ පොඩි බඳගෙන ගියා නම් ඒක උගේ වැඩි ලැජ්ජාවට නොක හිතන ඒකත් උගේ මනික මරික මම මොකද කරන්නේ මට කියන්න තියෙන්නේ මේකත් පූජා කරගලා මට අවශ්‍යතාවය තියෙනවා ගන්න ඉතින් ඒ දාන දින නැති කරන්න ගන්න බෑ දාන ජීවිතේ කරනාට වික්ත ප්‍රතිඵල සහිතව කියලා මගේ දේවල් ගන්නවා. මොකද එයා දන් දීලා තියෙනවා. ඊට ඒ කුසල දානගල නැති කරාට කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ මෙච්චරක් ගන්නද මෙච්චරක් ගන්නද කොහොමද ගන්න? ඉතින් පැකිලෙනකොට තියෙනවා මේක දන් දීලා නැහැ. දාන ජීවිතයට ගියාට පස්සේ අම්මගේ තනිය කාර්ය ගියාට පස්සේ පොඩි එකාට කිරිබොන්ඩෝ ගන්නන්න ඕනේ. දලයිලාම කියනවා පුංචි කාලේ මගේ ගැහැ පපරයි. ඉතින් අම්මගේ තනිය ළඟ තිබා ඔහොම කරලා තනිය හැදෙන්නේ නැති අක්කා කියනවලු මට දැන්. අය තනිය හැට පේන්නේ නැති ඇහැට අම්මගේ තනිය හොයපු හැටි. ඉතින් ඕකට උගන්නපු දෙයක් අම්මට තිබුණාද මට තිබුණාද කියලා අහන අනුකම්පාවක් තියෙනවා. ඕක උගන්නන්න දෙයක් තියෙනවද? අම්මගේ තනිය අම්මට ඇයි දරුවක් නෑ ඉතින්. ඒකනේ ස්වභාවය නෝනදී උන් තනිය හොයනවා තනියෙන් හොයනවා. අක්කා hina වෙනවලු අද ඔබ ලෝකනායක කියලා හිතට එදා අම්මගේ තනිය හොයාගන්නකොට බැරි වුණා. මෙහෙම මෙහෙම කර කර කරපු හැටි කියලා ඉතින් ඌ hina ඒක කියනකොට ඕන කෙනෙක් තේරෙනවා නේ මේ සම්ධර්මයේ. ඔබට මේ කරුණා පිළිබඳ චතුත් අධ්‍යයන කරන්න ඕනේ. අපි නේ අස්වාභාවික කියලා තියෙන පැහිකම නිසා. අපි දන්නවා අපිට මොනවද ඕනලු. ඒ නිසා මේ වර්තමාන වෙනදී අපිට තේරෙන්නේ නැහැ. තේරෙනවද? බයයි ඕක කියන්නේ. සාස්ත්‍රයට දානයක් දීලා පුණ්‍ය අනුමෝදනාවක්වත් අපි කියන එක එකක් චේතනාවක් පහල කිරීමක්ද වෙන්නේ අපි මොන හරි. දහම් කන්නේ කියලා ගිහින් ඉවරලා මම මේ දීලා චේතනා කරන්නේ මයින් ආන්දා ගන්න. මාසනේ දීලා කිසිම දෙයක් බලාපොරොත්තු නැති නිවන බලාපොරොත්තු වෙන්නේ චේතනාව ඉන්න නිසා කියන බුදුහාම දැන් මොනවක්වත් දන්නේ නැති ප්‍රාර්ථනා කරන්න ඕනේ නම් අකිරිය අකිංචන අනාදාන බලාපොරොත්තු. ආන්දෝලනයක අපිට ඉතිකරන්නේ. ඉතින් දෙන හමුදුරන් විතරනේ ඔයා දෙන්නේ. ඒ අනුශාසනා කරන හමුදුරන් විතරයි දෙන්නේ. නැත්තම් පාර යන හිඟන්නේ උඩ දෙන්නේ. යන්නේ ඇයි ගමේ පන්සලේ හමුදු කාට? ඒ හමුදු දෙන්නේ හින්දා වැට දන්න දන්නේ නැති හමුදුර බෙන්න පාට බෙදන්නේ නැහැ. ඔයා හමුදුර සිලෙක් කරන්නේ. ඔයා හමුදුර සිලෙක් කරන්නේ. ඒ නෑ මයිලකට ගෙනින්න කවදාකවත් බැලලා මම හමුදුර නෙවෙයි. මම ආමලෝ නෙමෙයි. දාගමගේ පන්සලේ. නේ ඔබහා ඒකේ නෙමෙයි. ඒක සිලෙක්ට් කරන එක ඔයා අතේ නම් කුසලයේ අකුසලයේ වැරදි. අද හොඳට මතක තියාගන්න ගුරුවරු සිලෙක්ට් කරන්නේ ගෝලයා මිසක් ගෝලයා ගුරුවරුන්ට ගෝලියෝ සිලෙක්ට් කරන කාලේ පැනනවා. මොකද කියන්නේ? ඊට පස්සේ ඒ ගුරුවරයා වැරදි දේ උගන්වනවා කියලා කියන්න බෑ. මොකද උඹනේ ගුරුවරයා සිලෙක්ට් කළා කියන්නේ. අපි චීන කඩේකට ගියාට පස්සේ චීන කෑම තමයි හම්බෙන්නේ. මම ඉදිරියට කරගෙන යන කඩේ. ඒ නිසා අපි තමයි හාමුදුරුවෝ සිලෙක්ට් කරන්නේ. අපි හැම වෙලාවෙම බලනවා මේ අනෙක් පාටියකට මේක දාලා ෂේපෙන් මම දන්නවා ඒ පැත්තට තරක් තියෙනවා. නමුත් අපිට කිසි දවසක සුද්ධ වෙන්න බෑ. පෙරක දෝරුව තෝරන්නේ අපි. නඩුව පරිදින වලින් පෙරක දෝරුව අනුව නෙවෙයි. ඒ මාස ජනප්‍රිය වුණාට මේ කේස් එක දන්නේ නැත්නම් ඌ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගතම එකක් කරන් තියෙනවා නම් පරාදයි. අද පෙරක දෝරුව කරන්නේ ඒකනේ. ඌට කියන්නේ ඔය. සයින්වස් මට අරකට හරියට තේරුන්නේ නැහැ. يعني මොකක් හරි පින් කඩයුත්තක් කළා හරි කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මට නිර්වාණය අවබෝධ වෙන්න මේ මේ නිවන අවබෝධ වෙන ප්‍රාර්ථනා නිවන කියන්නේ මේ ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මොන කරන්නේ අපිට කියලා තියෙන්නේ එහෙමයි. මේ පින් කරලා නිවන ප්‍රාර්ථනා කරන එකදී බුදුහාම කියනවා නකෝ පරිතම් බික්කවේ ඉච්ඡේව පත්තම්බා. මොනම දෙයක්වත් මහන්නේ කැමැත්ත පවණි සිද්ධ වෙන්නේ නැහැ. ඒකට පිනත් කරලා පිනත් නිවනත් ප්‍රාර්ථනා කළ යුත්තක් තියෙනවා. එහෙනම් දන් දීලා පින් ලැබෙන්න මේ නිවන් ලැබෙන්න බෑ. මෙන්න පාරමිතාවක් වෙනවා. මෙන්න පාරමිතා ඊට පස්සේ ඊට පස්සේ විතර පාරමිතා පුරන්න ඕනේ. අරක නැත්නම් පාරමිතා පුරලා වැඩකුත් නෑ. අරක ඇතුව නිකන් ඉඳලා හරියන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මට නම් තේරෙන්නේ නැති බව තේරෙනවා. අර දැන් අපි භාවනා කළා නම් අපි දැන් වාන්නාස්ති කියනවා කියනවානේ කමඨහන්. එතකොට දැන් මම භාවනාවේ වෙච්ච සිදුවීම් මම දැකලා තියෙන විදිහට මම ගිහිල්ලා තියෙන තැන්වලදී මම පෞද්ගලිකව තමයි හාමුදුරුවෝ එක කියලා තියෙනවා. සාමාන්‍යයෙන් කියන අපි දැකපු භාවනාවේදී දැකපු දේවල් තව කෙනෙක් කියන්න එපා කියලා මම අහලා තියෙනවා. ඒකට දැන් අර එහෙම තිබ්බාම දැන් කියන්නේ නැහැ නේද කොහොමද ඉතිරි. තමන් අතිශෝක්ති අතිශෝක්ති දානවා නම් පිළිස්සර කියන්න බෑ. නෑ වෙච්ච කියන්නේ වෙච්ච කියන්නේ වෙච්ච ඇති කියන්නේ අපේ අම්මා කියලා දෙන ඇත්ත ඉඳ බිම ඉඳ ගන්නයි ඇත්ත කියන්නේ බය වෙන්න එපා. නෑ ඒක නෑ එහෙම කිව්වාම ඊළඟට මගේ භාවනාවට බාධාක් වෙනවා. මේ බාධා වෙලා තියෙන්නේ අතිශෝක්ති කරලා කිව්වොත් අවතක් හේතු කරනවා. නෑ ඇත්තම කිව්වොත් ඇත්තම කිව්වොත් වෙන්නේ ඒක නරකක් වෙන්නේ නෑ. අර වෙන්නෙම නෑ අපේ අම්මා මට කිව්වේ. කටුරු ලඟ යනකොට කියක් බිම ඉඳගෙන හිටියොත් බය වෙන්න එපා. කටුරු ලඟට ගිහලා ඇත්ත කිව්වොත් බය වෙන්න. බුදුහාමුදුරනේ අත් කියන්න දෙමින්ද ගන්න බය වෙන්න. ඒකට මම කියන්නේ දැන්. දැන් දැන් දැන් කතා කරන ගාව. අපිට මේ මේ පල්ලෙහාදි වෙනවා. එතන මේ සබකෝලේ නැති කරලා අනික් අයත් ආදර්ශයක් වෙනස කමඨාන සුද්ධ කරනට ඇති හැටිය කියනවා කියන එක වෙච්ච දේ නෙවෙයි. ඒක වෙනම sannivedana මාධ්‍යයක්. අද තියෙන ලොකුම ටෙක්නොලොජි එක තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි. ඇත්ත ඇති හැටියට කියන එක ඒක වෙනම කලාවක්. ඒක භාවනාව නෙවෙයි. වෙච්ච දේ ඉන්න අනිවාර්යයෙන්ම අතිශෝක්ති වෙනවා. වෙලා වරද්ද ගන්න. මගේ යුතුකම තමයි මේ කැලේ වැඩිපුර කැලේ මේක ඇත්ත කියලා මම ගන්න විදිහට තෝරලා දෙනවා. ඊට පස්සේ ඇත්ත ඇති හැටි කියන දැසේ නිවන් දැක්ක තමයි. ඉන් එහාට නිවනක් නැහැ. හරියට තියෙන දේ විදිහට කියන්න පුළුවන් ආර්ය විවහාරේ තියෙනවා කියන අර බහන්සේ කිව්ව දේ සමහර අය මතක් සිද්ධ දැන් මෙතන අපි ඒකට වෙලා ගන්න. ඇත්තට මේක කරන්න පුළුවන් නම් හොඳයි වෙලාව නිසා පල්ලෙහාදී ලියලා දෙන්න. මෙන්න මේ කාරණාව කියලා. ඒකට මගේ යුතුයකම වෙන්න ඕන පුද්ගල ભેදකින් තොරව මේ මාස මෙච්චරක් චින්තාමේ මෙච්චර ප්‍රත්‍යක්ෂ මෙච්චර සුතමේ කියලා මට කියනකොට තේරුණොත් මම යාට කියලා දෙන්නට බාරගත්ත නේතොත් මට කමන්නේ මම දැනගන්න ඕනේ පුද්ගල බේගේ දොර මේක නම් ප්‍රත්‍යක්ෂයි මේක හිතානත දේවල් මේක ඇසු විරුදේවා අන්න යාට ඒ ටික තෝරලා දෙන්න පුළුවන් නම් පෙට්‍රල් පෙට්‍රල් දාගාසේ වතුර මෙහෙම පෙට්‍රල් මෙහෙම වෙන් කරන්න වගේ ඒක ඔයාට තේරුණා නම් කමටහන සුද්ධ වෙනවා එයා කියන්නේ බොරු කියන්න නෙමෙයි මම මෙයාලා මෙච්චර ප්‍රත්‍යක්ෂ මෙච්චර චින්තාවේ මෙච්චර කැසු විරුදේ ඔය තුනම ඔයා විකුණන්න හදනවා ප්‍රත්‍යක්ෂය කියලා. මම දන්නේ නැහැ. මට සිද්ධුනේ දේවල් මම කියන්න හදන්නේ මේ ආවට පස්සේ මේ දවස් අතර දීච්ච දේවල් නෙමෙයි. මම වෙන තැනක සිද්ධ වෙච්ච දේවල් දැම්මු. ඒවා ඉතර වැදගත් වෙන්නේ අපිට. ඒක අපිට කියන්න පුළුවන්. මට මීට කලින් මෙහෙම වෙලා තියෙනවා. නමුත් මේ අද වෙච්ච දේ මම දැන් මෙතන ප්‍රත්‍යක්ෂය තමයි අමාරු වෙච්ච දේවල් හුඟක් වෙලාට Tamanටත් අරුමයි. කාලේ පව් වෙන පව් වෙන ඒවා හිතේ සඳහන් වෙනකොට සංඥා ගොඩක් පැටලෙනවා. බුදුන් වහන්සේ ආදි ගණමත් ඉතිහාසෙ මොකුත් එපා. මේ කරපු හොඳ මේ භාවනා අද දවසේ කරපු භාවනාව හොඳ මේ කියපු. ටක් ගාලා වුණා. ඒක ඒ බුරුමේදී මට හම්බෙච්ච දායාදේ කියලා මාස 18ක් විතර ඉඳලා මොනම දෙයක්වත් එපා වෙච්ච දේ වෙච්ච හැටි ටික පන් ගුරුවරයා පුදුම සතුටකටපත් වෙනවා. පව් කරනවත් පින් කරනවා. අපි මේ ගුරුවරයා සතුට කරන පට කියන්න ගිහිල්ලා රචනා කරන්න ගිහිල්ලා අපරාධ නඩුව කරාලා. හැරෙනකොට කියන විශ්වාසයක් වැඩක් නෑ. ඒ මොකද මේ හිතලුවක් කියන්නේ. විතර ගියාර ඥානීකේ කතා කරනකොට උනත් ගණිත එක කතා කරනකොට හරිදී කතා කරුවොත් ගණිත කරන්න දෙයක් නැහැ. ඉතින් කියවුවා ඔය කඩපුලිකම් ඔයා කරන තමයි මට කියන්න එපා අයියෝ. එහෙම කියයි. පටන් ගන්න කියොත් තමයි ගෑණි එන්නේ ඔය අනම්මන කියන්නේ ගෑණි. මේ මේ මේ හැටි මේ පිළිමින්ගේ හැටි. මට කියනවා අපේ අය අක්කලා අයලා වල ඌව කියන්න එපා ස්වාමී. මම කියනක ඇත්ත නම් ඉතින් මොනව කරන්නේ? ඉතින් මම උඹලත් එක්කනේ හැරෙන්නේ. උඹලා වැරදි නිසා මාත් වැරදි. මම මේක මං කියනවා. මම මේ ඕගොල්ලන් කියලා තමයි කියන්නේ. ඇත්ත ඇති කියනවා. මොකද ලෝකේ කියලා කියන්නේ මේ මොකද්ද මේ සදාචාරයක් කියලා ඇත්ත වසංගලා සාටුවතාවන්නේ. දෙමත් දෙපැත්තම පරාදයි. අපි මෙතන එකතු වෙන්නේ ඒකට තමයි. අපි හිතිය දක්වා. දැන් අපි අරගෙන තියෙන විනාඩි 1කට වැඩි වෙලාවක්. නිසා ඉරියව්වලි මට වෙන්නේ අපි සාකච්ඡා ඉවර කරන්න හදන්නේ. අපි එන ඉස්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා දේශනා සජිවාරේ මාව සටහන් කරනවා. එතාකාරම්හි සම්පරම් විඤ්ඤාපදං සබ්බේ දේවානුහරන්තු සත්සංඝපතිය එතාවතාචම්හි සම්පරම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්තිය එතාවතාචම්හි සම්පරම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිය ආකාසට්ටා යුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා යුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා යුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මහා ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු පතං සමාදමු හෝතු යාව නිපාතපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාධමෝ හෝතු යාව නිපාතත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධමු සතං සමාධමෝ හෝතු යාව නිපාතත්‍ය සාදු සාදු සාදු Thank you.